ඉතින් ඒකට අපිට ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉද වේලාව හසුවන් ලැබුණොත් සභාවට ප්‍රශ්න ගන්නත් පුළුවන්. පුළුවන් තරම් අපේ ප්‍රශ්න අපේ ජීවිතයට අදාළ ප්‍රශ්න මිසක් නිකන් මූල ධර්ම සඳහා වෙන ප්‍රශ්න තිබුණොත් අපි පොඩ්ඩක් නොසලකා හරින ගතියක් තියෙනවා. ඒක නිසා මේ ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි භාවනාගත කරන ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ අපිට අදාළ ප්‍රශ්න තියෙනවනම් විසඳනවා විශේෂයෙන්ම මට අනතුරු අඟවලා තිනවා අනික් ගුරුවරු ගැන අනික් භාවනා ක්‍රම ගැන විචින කරන්න යන්න එපා ඒක අනවශ්‍ය විද්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ නිසා ඒ වගේ භාවනා ක්‍රම සංසන්දන ගුරුවරු සංසන්දන වගේ આવොත් මම එව්වා මගේ නිසෙද බලේ පාවිච්චි කරලා අයින් කරලා දානවා ඉතින් පොඩි මතක් කිරීමක් මම මේ කරේ අපි ඉල්ලා හිටමු අයිරින්ගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමින් වහන්සේ අද දින භාවනා සම්බන්ධ ප්‍රශ්න පහකුත් පොදු ප්‍රශ්න තුනකුත් ලැබී තියෙනවා. ඒ භාවනා සම්බන්ධ ප්‍රශ්න පහෙන් එකක් ඉංග්‍රීසි භාෂාව කියලා තියෙන ප්‍රශ්නයක්. ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳ පිළිතුරු ලබා ගැනීමට අවසරයි. හොඳයි අපි ඉංග්‍රීසි ප්‍රශ්නෙන් පටන් අරගන්න. ඉංග්‍රීසි ප්‍රශ්නෙන් පටන් අරගන්න. Would you kindly explain how one may observe the breath as opposed to focus on the breath? What's the second part? Oppo. As uh, may how one may observe the breath as opposed to focus on the breath. So, the two different things. First thing is to get the acquaintance with the breath, how to put the face to face with the breath, or avenue with the face, breath, or to advert the mind into breath. So, when and where you are face to face with the breath, or mind is adverted to the breath, you are the very person, understand, my mind is not elsewhere, now it is with the breath. When and where that happens, try to keep that face-to-face -face situation as long as possible. Focusing is naturally going to happen. So I will put it in the two series time-wise. At the beginning, even an expert yogi or a beginner, just get the breath face to face even if it is the rising and falling, first your task must be to be face to face with your primary object. And then only focusing can happen. Something like target shooting. You have to be face to face with the target. And as you know, first time when you shoot to the target, later only you can focus to the bullseye. So therefore, these are two things happen uh, in a time series make sure you are face to face with the breath and verify it and uh, testify it under your very nose and the balance will happen automatically. පළවෙනි ප්‍රශ්නය මා පර්යංක භාවනාව සතියට පෑ දෙක තුනක කාලයක සිදු කරයි. සක්මන් භාවනාවද ඉඳ හිට කරයි. භාවනාවට වාඩි වූ විට මට දැනෙන්නේ sound of silence ලෙස හඳුන්වන සිහින් ශබ්දයක් ඊතා හා ඊතා සියුම් කම්පණයකුත් පමණි. මම කම්පණය ශරීරයේ ඔබ්බෙන් පවතින බවකුත් ඒ කම්පණය තුල සියලු දැනීම් හටගන්නා බවකුත් මට දැනේ. gedarodor වැඩ කරන විටද නින්දට යන විටද අවට වැඩි ශබ්දයක් නැති සෑම විටම අරමුණුවකින් තොර අරමුණුවකින් මෙම sound of silence ස්වභාවයක් කම්පනයක් අරමුණු වන්නේ මෙම sound of silence ස්වභාවයක් හා කම්පනයක්ය. මගේ ප්‍රශ්නය නම් පර්යංක භාවනාවේදී දිනපතා වැඩ කරන විටත් මේ කෙරේ අවධානය පැවැත්විය යුතුද නැත්නම් එයට පවතින විටදී ඒ කෙරෙහි direct විශේෂ අවධානයක් නොපවත්වා සිටිය යුතුද යන්නයි. ඔය ඉදිරිපත් කරන්න ආධුන කාර්යන්නේ නම් පැහැදිලි හැබැයි ලියලා තියෙන වචන වලින් නම් නෙවෙයි කාරණේ පැහැදිලි වෙන්නේ. ඒ නිසා මම නිදර්ශන දෙකක් කියන්නම්. එතකොට ඒ නිදර්ශන දෙක ආනෝ ලියපෙන්නාට තේරුම් ගන්න මම ප්‍රශ්න තේරුම් ගත්තයි කියලා නිදර්ශනෙම උත්තරේ ලැබෙයි. අපි පොඩි ළමයි කට්ටියක් එකතු කරන බීච් එකට ගියාම අපිට පේන්නේ මුහුදු රැලි, සිප්පි කටු. වැලි. අපි ඒකේ සෙල්ලම් කරලා එනවා අපි සිටිජේ දැක්කද නැද්ද කියලා ෂුවර් නැහැ. මොකද සිටිජේ කිසිම ක්‍රියාකාරකමක් නැහැ. ඔහේ ෆ්ලැට් ලයින් එකක් තියෙනවා. රැලි නගනවා මුහුදු වැල්ල තියෙනවා, සිප්පි කඩු තියෙනවා. ඒක නිසා කවදා හරි අපි නිකමට හිතන්න ඒක හිතා ගන්න අමාරු රැලි නැති වෙච්ච දවසක බලහිනකොට සිටිජේ දැක්කනම් අපි කියාවේ අද රැලි නැති නිසා සිටිජේ දැක්කා කියලා. නෑ සති තියෙද්දි සිතියේ තියෙනවා රැලි නැති වුණා නැති වෙන ලක්ෂණ නෑ සිතියේ තියෙනවා අපි ඒක දැන බලන්නේ ඒ නිසා භාවනා කරනකොට විතරක් නෙවෙයි සවුන්ඩ් ඔෆ් සයිලන්ස් තියෙන්නේ භාවනා කරනකොට විතරක් නෙවෙයි ওই තියෙන කාම්නස් එක තියෙන හැම වෙලාවෙම තියෙනවා අපි හිත අර ක්‍රියාශක්තියටයි දුවන්නේ ඩ්‍රැමැටික් එක දුවනවා එතකොට මේක පිටිපස්සේ තියෙන එක පේන්නේ නෑ ඉතින් බුදුජානනාතික උපක්‍රම මොකද්ද අර ක්‍රියාශක්තිය ටික తాවකාලික පොඩ්ඩක් නතර කරන්න කියලා හිතමත කරන දේවල් නතර කරලා හිත තැම්පත් කරනකොට බීන් සිටිජේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා රැලි තියෙද්දී සුනාමි ආවත් බඩදිය බාදී ආවත් සිටිජේ තියෙනවා. සිටිජේ පේන්නේ නැත්තේ කෙලස් නිසා. අපිට අපි දඟලන්නේම කලබල දේවල් වලට තමයි දඟලන්නේ. හරක නැතුව නෙවෙයි. ඉතින් ඒක නිසා භාවනා කරන අයට විතරක් නෙවෙයි sound of silence අහුවෙන්නේ. භාවනා කරන අයට විතරක් නෙවෙයි ඔය හිතේ සාන්ත භාවයේ තියෙන්නේ. භාවනා කරන එක නේක වෙන් කරගන්න මේ වගේ තැනට ඇවිල්ලා සිල් අරගෙන හෙල්ලෙන පෙරලෙන නැතුව ඉඳලා බලනවා. භාවනා නොකරන එකත් ඒක තියෙනවා. එයා කවදාවත් දකින්නේ මොකද අපේ හිත හොයන්නෙම කෙලෙස්. හොයන්නෙම ක්‍රියාකාරකම්. හොයන්නෙම fast movements. ඒකට අර සන්තුභාවය පේන්නේ. ඒක තමයි මේ එක නිදර්ශනය. දෙක ඊටාම අපූර්ව චිත්‍ර ශිල්පියේ ලස්සන චිත්‍රයක් අඳලා තියෙනවා නම් අපිට මේ චිත්‍රය ඇඳලා තියෙන කැන්වස් එක බලන්න පුළුවන්ද කියන එක. චිත්‍රේ කොච්චර සිත් පැහැර ගන්න දෙයක් වුණත් චිත්‍රයක් අඳින්න බෑ කැන්වස් එක නැතුව. කැත චිත්‍රයක් වෙන්න කියන්නේ පොඩ්ඩම කනවෝ ආදර්ශයට නිකන් හදපු චිත්‍රය. නැත්නම් ප්‍රොෆෙෂනල් කවුරු හදපු කොයි එක දැක්කත් කැන්වස් එක දකින්නවන කියලා කියන්නේ චිත්‍රයේ සිත් ගන්නා සුළු වුණත් නැතත් කැන්වස් එකක් තියෙනවා. අපි කැන්වස් එක දැරිකිල්ල කෙරෙන්නේ නැහැ. අපිට පේන්නේ චිත්‍ර විතරයි. ඉතින් ඒ නිසා චිත්‍රය හරහා කැන්වස් එක දැකීමත් වැලි මාලාවල් හරහා සිතිජේ දැකීමත් කෙරෙනවා පරියංග භාවනාවේදී ගොඩක් වෙලා. නමුත් ඒකට පරියංග භාවනාව අත්‍යවශ්‍යම නැහැ. අනික් වෙලාවනොත් එන්න පුළුවන්. ඒක අපි අත්දකින්න සතිපාසලේ පොඩි ළමයින්ට සතිය උගන්වනකොට ඒගොල්ලෝ කියන මොනවත්ක්වත් දැනෙන්නේ නැහැ. මම හිතේ තියෙන බොහොම සාන්ත තත්ත්වයක ඒක භාවනාවකින් හම්බෙච්ච එකක් නෙවෙයි. මොකද පොඩි ළමයින්ගේ හිත සවහවෙන් පිරිසිදුයි. ඉතින් ඒක උගන්වන ගුරුවරයා ගුරුවරිය ආනපානි බලපං කියනවා, පිම්බි හැකිලින් බලපං කියනවා. ඉතින් අර ළමයි හොල්මන්. ඒ ළමයි හිතේව නැහැ. ඉතින් භාවනා කරපු කෙනෙක් පොඩි ළමෙක් අත ගන්න ගියා නම් යාට තේරෙනවා පොඩි ළමෙන්ගේ තියෙන කලබල වලට දුවන ගතිය නැහැ. එළමගේ හුඟක් වෙලාවට ඒ ශාන්ත ගතිය තියෙනවා. ඉතින් ඒකද දන්නේ මේ ලියපු එකනක් මේ අදහස් කරන්න කියලා ලියපු එකනට අත උසන්නේ කියනවාද? ඒ ලියපු එකන කැමැතිද උසාවියට අරගෙන හරස් ප්‍රශ්න අහනවාද? නැත්නම් බෑ මේක ටිකක් අමාරු ප්‍රශ්න නිසා ලෙඩා ගන්න ඕන තියටර් එකට. අවස්ථරයි ස්වාමීන් වහන්සේ එයාගෙම තව කොටස් දෙකක් තියෙනවා. ඔක්කොම කියලා ඉන්නේ. නෑ මේක සුද්ධ කරලා ඉන්න. කැමැතිද එහෙම නැත්නම් අපි යනවා ඊගාව කොටසට. මොකද කැමති නම් මේක ඔක්කොටම ලොකු ආදර්ශමත් වැඩක් වෙනවා. අපිට සාකච්ඡාව හොඳ විවෘත තැනකින් පටන් ගන්න පුළුවන්. ඉතින් අකමැති නම් මේ අනික් කට්ටිය භාවනා කරනකොට ඊර්ෂ්‍යා නම් මසුරු නම් අපි යනවා ඊගා ප්‍රශ්න. එයාගෙම දෙවෙනි කොටස ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙම පර්යංක භාවනාව කරන විට ඊතා කලාතුරකින් ඊතා විශාල සුවයක් හිස මුදුනෙන් පටන්ගෙන ඇඟ පුරා පැතිරීමට පටන් ගන්නා බවක් දැනේ. මෙය දැනෙන විට හිත ඊතා වේගයෙන් නැගිටී. සුවදායි බව අතුරුදන් වේ. නැවතත් මුල සිට භාවනාව ආරම්භ කළද එම සුවය අත්විඳිය නොහැක. සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වූ විට ආලෝක සංඥා ප්‍රීතිය අත්දකින නමුදු ඒ කෙරෙහි මගේ ඇලීමක් නැත. මගේ ප්‍රශ්නය කලාතුරකින් අත්දකින මෙම ප්‍රීතිය නැත්නම් සුවය පැමිණෙන විට හිත නැගිටින ස්වභාවය වැළැක්වීමට යමක් කළ හැකිද යන්නයි. තුන්වන කොටස නෑ අපි ඒක අරගත්තොත් ඇත්තටම මිනිස්යාගේ ප්‍රകൃතිය තමයි ওই ප්‍රීතිමත් සහැල්ලු ස්වභාවය. අපි ඒ තරම්ම මේක අවුස්සලා අවුස්සලා කෙලසලා කෙලසලා දැන් මේකට ඒක අපිට නూరుතනක් වෙලා තියෙනවා මේ කැළඹිල්ල gedර වෙලා තියෙනවා. එසා කොයි වෙලාවක හරි බුදුජාන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්මයේ සංඝයා සීලය දැකලා අපි අතෙන් ගියොත් අපි ඒක දන්නේ නැති දෙයක් බවට පත් වෙලා අපේ හැබැහැනි වහන අපේ ප්‍රകൃතිය අපිට දැන් ආගන්තුක වෙලා. මේ ඉන්න ධර්මල්ලෝ හදාගෙන රණ්ඩු සරුවල් කරගෙන ප්‍රේම ජවනිකා කරගෙන ඉන්න එක ප්‍රകൃතිය වෙලා අරක අපිට නුහුරු වෙලා. නමුත් පේනවා අඩු ගන්න ඒකට මට කලාසුරකින් යන්න පුළුවන් කියලා. ඒකට ගියාම ඇති වෙන කෝල භාවය, කෝඩු භාවයයි මෙතන ප්‍රශ්නක් කරන්න තියෙන්නේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ බොහොම සරල මේ නිදර්ශනයක්. ඔකට නැවත නැවත යන්න. යනකොට යනකොට ඒකේ තියෙන අර කෝඩු ගතිය, කෝල ගතිය නැතුව මේක තමයි අපි හැබෑනි වහින කියලා පේන්න පටන් ගන්නවා. මේක උප්පත්තියේ ඉඳලා තිබුණ එකක්. අපි මේ විපදුනාට පස්සේ මේ හදාගෙන තියෙන අමතර සම්බන්ධකම් තියෙනවනේ. ඒ කියන්නේ తත්‍ර తත්‍රාభిනන්දිනී කියලා ගියේ ගියේ තැන තියෙන මොකක් හරි බදා ගන්නවනේ අපි. අන්න ඒ ටික පොඩ්ඩක් తాවකාලික අයින් කරපු ගමන් ওই ප්‍රීතිය තමයි ඉඳ තියෙන්නේ. ඒ නිසා ඒක හැබෑ නිවහන කරගන්න අපි මොන වගේ ජීවන රටාවක් කරන්න අපි මොන වගේ කතා ස්වරූපයක් කරන්න අපි මොන වගේ කර්මාන්තයක් කරන්න ඕනද කියන එක තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියලා කියන්නේ. ඉතින් මෙහෙම වෙච්ච කෙනෙකුට කියත හැකි ඕක තමයි අපේ හැබෑනි වහන. දැන් ඉන්නේ නන්නත්තර වෙලා අපි මේ නන්නත්තරකම හැබෑනි වහන කරගෙන මේක කෝඩු කරගෙන ජීවත් වෙනවා. මේ ඒකට අපිට යන්න පුළුවන්කම ඇත්තටම අපේ දක්ෂකම නෙමේ ਸਰවචන්නාංශයේ දක්ෂකම. අපිට දැන් කරන්න තියෙන එකට නැවත නැවත යමින් ਸਰවචන්නාංශයේ වචනෙන් කියනවනම් ඒකට හිත නැවත නැවේ යෑම සඳහා කුමක් කළද ඒ දෙක කරන්න. කරන්න කරන්න කරන්න ඔය හිත තිගැස්සෙන ගතිය නැති වෙලා මේක තමයි මගේ හැබෑ නිවහන කියලා තේරෙන්න පටන් අරගන්න. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඒක තමයි මහානකම කියලා කියන්නේ. ඒක තමයි යෝගාවචරකම කියලා කියන්නේ. ඒක තමයි Brahmacharya කියලා කියන්නේ. ඉතින් මේක දැකම නැති කෙනෙකුට Brahmacharyaක් නැහැ. මේ වගේ දේවල් දන්නේ නැති කෙනෙකුට යෝගාවචරකමක් නැහැ. මේ වගේ දේවල් දන්නේ නැති කෙනෙකුට මහානකමක් නැහැ. මහානකම තියෙන්නේ මේ කලාතුරකින් දන්න හාව හඳ දැක්කා වගේ දකින්න දෙයට නැවත නැවත යෑම සඳහා යම් විදිහකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආන්න ඒකට කාගෙන්වත් අහන්න යන්නත් එපා. ඒක තමයි ළඟම ක්‍රමසාවිදි තියෙනවා. උපදේශයක් වශයෙන් කියන තේ ඒක නැවත නැවත යෑමෙන් අර තිගැස්ම කෝල ගතිය, කෝඩු ගතිය අඩු වෙයි. ඒක හුඟක් හිමීට සිද්ධ වෙයි. නමුත් ලොකු දෙයක් මේ ඉන්න අපේ තියෙන මේ මේක සමතුලිත භාවය කියලා කියවට මේක සමතුලිත භාවයක් නෙමෙයි. මේකට වෙනස් සමතුලිත භාවයක් හිතේ තියෙනවා. ඒක හරීම හිතසුවේ ලබන සුළුයි. අන්න ඒක මේ සමතුලිත ස්වභාවයේ ඉන්න ගමන්ම මේට ඒකට යන එක තමයි Brahmacharya කියලා කියන්නේ. ඒ නිසා ඒක නැවත නැවත කරන්න කියලා කියන්නේ අනුපස්සනා කරනවා කියලා. අනුපස්සනා කරනකොට ඒක අපේ හැබෑනි වහන බව තේරෙන පටන් ගන්නවා. තුන්වෙනි ප්‍රශ්නේ එම ප්‍රශ්නවටම අයිති තුන්වෙනි කොටස මීට වසර 10කට sorry මීට මාස 10කට පමණ පෙර මට තද නින්දේ පැවති දැඩි නිහඬතාවයකුත් තද අවදිමත් ස්වභාවයකුත් අත්දැක්කෙමි. මෙතන මාගේ හදවත නැටැයි පැන නැගුණු සිටිවිල්ලට අවදීවීම සමග මගේ ශරීරය සහ සිත නැවත දැනෙන්න පටන් ගත්තේය. පසුදින අවදි වූ විට මෙතන මම නැත කියා හෝ කෙලෙස් ගෙවීමක් ඇති කෙලෙස් ගෙවීමක් අත්දැකේ නැත. නමුත් මේ භෞතිකය සැබවින්ම පවතිනක් යන්න පිළිබඳව මට ස්ථිර සැකයක් මතුවිනි. භාවනාවේදී යම් යම් විට කිසිවක් නොදැනෙන තැනක සිට නැවත අරමුණට පැමිණෙනවා අත්දැක ඇත. නින්දේදී අවදිමත් භාවය දැනුනේ ඒ කිසිවක් නොදැනෙන තැනකයි සිටුනි. මෙම තත්වයට යාමට මා අනුග්‍රහ කළ යුතුයද යන්න මට සිතේ. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ප්‍රශ්න තුනම තියෙන එකම වගේ දෙයක්. සමහර විටක ඒක සාමාන්‍යයෙන් කියනවා අපි නිින්දදී දැනගත්තොත් මම ඉන්නේ නිින්ද කියලා. ඒ බොහෝ විට අභිඥා ලැබීමට බොහොම සමානයි කියනවා. අපිට නිින්දදී දන්නව නිින්ද ඉන්නේ කියලා. ඔය අපි මේ තියෙන භෞතික කයේ තියෙන බරහැල්ලුකම මොකක්වත් අපිට ඕන දැනකට යන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් නින්දිදී තියෙන්නේ තද අවිද්‍යාවක්. ඒ අවිද්‍යාවත් එක්ක තමයි අපි නින්දට යන්නේ. කවුද හරි භාවනා කරලා කරලා සතුටුමත් වෙලා වෙලා නින්දට යන ස්වરૂපය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යන ස්වરૂපය දැක්කොත් කලාතුරකින් දවසක නින්දේ ඉඳද්දි මේ කයේ බර නැතුව මේ සක්කාය දිට්ඨිය නැතුව අත්දක ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒක නිකන් පොට්ට chance එකක් ඉලෙක්ට්‍රික් කියලා කියන්නේ. ඉතින් මේ අහන්නේ ඒක අපිට ක්‍රමික ක්‍රමවේදකින් යන්න පුළුවන් එකක්ද? එහෙම නැත්නම් මේක අහම්බෙන් වෙන එක විතරමද කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක මම දන්නේ මේ මෙල්බන් වලින් තමයි මං කිව්වේ කීපලකම කිව්වා පොඩි ළමෙක් මට ලිව්වා මං එන්න මාසෙකට විතර ඉස්සෙල්ලා මේ අවුරුදු 7ක දුවක් ස්වාමීන් වහන්සේ මම මෙල්බන් සතිපාසලට ගියා එක දවසයි මං ගියේ ඊට පස්සේ මට මේ ටෙක්නික් එක අහුණා මේ සතිමත් වීම මම මේක නින්දට යොදාගත්තා. මොකද හේතුව නින්දදී මම බය වෙනවා. හීනෙන් බය වෙනවා. මේක ගත්තට පස්සේ සුවංශ මට දැන නින්දදී බය වීමක් නැහැ. හොඳට නින්දට යන්න පුළුවන් කියලා දීපේ හමාර කරන්නේ අන්තිමටම මම දැන් නින්දේ ඉනකොට දන්නවා නින්දේ ඉන්නේ කියලා කියලා. ඒක හිතා ගන්න බැරි වාක්‍ය ගෙතීමක් ඇත්ත ලියනවද මොනව වෙනවද දන්නේ නැමුත් එහෙම ලියන්න පවා හිතෙන එක මොකද්දෝ කුසලතාවයක්. ඉතින් කාට හරි පුළුවන් නම් නින්දේදී මම ඉන්නේ නින්ද කියලා දැනගන්න ඒක මේ ෂඩවිඥා ලාභයක් විදිහට කියන. අභිඥා හයම ලැබීමක් කිය. ඉතින් ඒකට එක ක්‍රමයයි තියෙන්නේ. නින්දට යනකම් තියෙන දේවල් හොඳට දැනගන්න. Taman ඇඳේ නිදාගෙන ඉන්න හැටි, ආස්වාද ප්‍රසවාස වෙන හැටි, නින්ද දැන් හිමීට එන හැටි මුළු කයම වෙනුවට ඔළුවට හිතේනවා, ඔළුවේ වෙනුවට ඇස් දෙකට හිතේනවා. ඊට පස්සේ මේ මේ ඇස් දෙකෙන් අයින් වෙන වෙනකොට ඒ වෙනුවට කම්මැලිකම කුසීත භාවය තීන මිද්දේ වෙනුවට හිත අවදි කරගන්න දන්නවනම් නින්දට ගියා කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි අපි බය. අපි ඒක වෙනකොට අපි පිටිත් නූල් ගැට ගහනවා, අප නූල් අයින් කරනවා, පඳුරු අයින් කරනවා. මේ මය ළඟ තිබුණ මොකද්ද නැති වෙනවා වගේ එකේ. නමුත් කවුරු හරි ඒක පුරුදු කරා නම් එයාට දැනගන්න පුළුවන් මේ අවදි වෙලා ඉන්නකොට ඉඳුරන් හා සම්බන්ධ විඥානයක් තියෙනවා. නින්දර ගියාට පස්සේ අනින්ද්‍රිය බද්ධ විඥානයක් තියෙනවා. ඒ විඥානේ කවදාකවත් වැඩ කරන්නේ නැහැ. මොකද අපි නින්දට ගියාට පස්සේ නින්දින බව දන්නේ නැහැ. නමුත් ටික ටික නින්දට යන හැටි ක්‍රමයෙන් නිදිමත වෙන හැටි පිළිබඳව අවදියෙන් බලා ඉන්නවයි කියන කෙච්චරට ව්‍යාකරණුකුල නැහැ. ඒක තමයි අපි කරන්නේ ආනාපාන හිත දාලා ආනාපාන ගෙවෙනකම් බලන්නේ. සම්පූර්ණ ගෙවුනට පස්සේ අර නින්දට අවදි වෙනවා වගේ දෙයකට යනවා. ඉතින් යන කට්ටියගෙන් 50ක් බය වෙලා දුවනවා. යකක් දැක්කා බය වුණා භූතයෝ ගැහුවා භූත දෝෂාවයි කියලා කලබල වෙනවා. තව තව 150ක් ඒකට ආස වෙලා ඒකෙන් තණ්හාවක් උපදිනවා. මම දැන් නින්දට අවදි වෙන්න පටන් ගත්තා මම තමයි මම තමයි ලොක්කා කියලා හිතා. ඉතින් බුදුරජාණන්සේගේ අභියෝගය තමයි එතෙන්ද ගිහිල්ලා ඒක උනත් ඒක නොඋනත් ඒකට සමසිතින් බලන ඉන්නවයි කියන එක. ඒ අමාරුවේ ලබාගත යුතු ඒ ජයග්‍රහණය ලැබලා ඉගෙන උදම්මනක් නැහැ. කලහක්කක් කියලා ඉන්නේ. ඉතින් ඒකට සුදුසු තොරතුරු ටිකක් මේකේ තියෙන. ඉතින් ඒක නිසා ඉස්සල්ලා කියනකොට නම් කියන්නේ වෙනවා මේක තනි කර හම්බයක් කියලා. පහු වෙනකොට කියන්නේ මේක ක්‍රමයෙන් බසන බැසිල්ලක් වගේ දෝනාවක් දිගේ බසන බැසිල්ලක් තියෙනවා. ඒකට ක්‍රිෂ්ණමූර්තිතුමා ඉන්න කාලේ ඒ දේශනවල කියනවා අපි නිින්දෙන් අවදි වෙච්ච ගමන් උදේ පාන්දර හරි නිින්දින් අවදි වෙච්ච ගමන් සතිය පිහිටවනවා නම් එයා සතිය කියන වචනේ පාවිච්චි කරන්නේ අවදි වෙනවා නම් ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මම හිටපු නැති බව තේරුම් ගන්න පුළුවන් කියලා. අවදි වෙන්න ඉස්සෙල්ලා මම එක්ක ඉඳලා නැහැ. දැන් මේ අවදි වීමත් එක්ක මම එන්නේ කොහොමද? අපි ඇස් දෙක බලලා ඇරලා අපි වටේ තියෙන දේවල් වලින් අපි ඉන්නේ මෙතනයි කියලා ඔරියන්ටේෂන් එක ගන්න. ඒක ඔරියන්ටේෂන් එක ගන්න බැරි තැනකට නම් අපි අවදි වුණේ අපි කලබල වෙනවා. නෑ අපි පෙරේදරා හිටියේ මවුන්ට් මෝටන් කැම්ප් එකේ. ඊයේ රාව වෙනකොට ධම්මසන්නේ කැම්ප් එකේ. දැන් හෙට වෙනකොට කොහේ මම බුදිලා හිටියද කියලා මට මතක නෑ. ඉතින් ඊට පස්සේ දැන් එහෙම නිතර මාරු වෙනවනම් ඔරියන්ටේෂන් එක ගන්න බෑනේ. උතුරු දකුණ කොහෙද කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒකට බුදුන් බයක් ඇති වෙනවා. මොකද අර මම නැති වෙන නිසා. අර මාන්නේ නැති වෙන නිසා. ඉතින් අපි මුළු ලෝකෙම හදලා තියෙන්නේ දරුවෝ මල්ලෝ ගෙවල් දොර හදලා නැවත නැවතත් මමයා ස්ථාවර කරා. ඉතින් අර නින්දට අවදි වෙනවයි කියලා කියන්නේ මරණයට අවදි වීමක්මයි. ඒකට යන්න නම් මේ මමයා කියන එකේ තියෙන නපුර දැනගන්න ඕනේ. මිනිහා නැති වුණාට වැඩේ යනවායි කියලා තේරුම් ගන්නත් ඕනේ. මමයා නැති වුණාට වැඩේ යනවා. ඒක කරලා තියෙනවා මේ ඇමරිකාවේ මැසචුසෙට්ස් වල භාවනා කරපු කෙනෙකුයි නැති කට්ටියයි අරගෙන ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා කෙනෙක් නිදා ගන්න ඇරලා එක කණ්ඩායම කණිකණ්ඩේ නිදා ගන්නෑ. එතකොට මොළේ ක්‍රියාකාරකම් දිහා බලනකොට නිදාගත්ත කණ්ඩායමේ සහ නිදාගත්ත නැති කණ්ඩායමේ මොළේ කිසිම වෙනසක් නැහැ. අපි හිතන්නේ මොළේ නිඳ ගියාම මොළේ නතර වෙනවායි කියලා. මොකක්වත් වෙන්නේ නැතිද? ඒ කියන්නේ මොලේ ක්‍රියාකාරකම යනවා මමයා හිතියත් නැත. අපි හිතන්නේ මේ මමයි කෙරුම් කාර්යය මම තමයි මේකේ නිවාසිකයා මම තමයි විධායකයා මම තමයි වේදකයා මම තමයි ගෙහිමියා කියලා නෑ. හැබැයි මොලේ ක්‍රියාකාරකමෙන් වෙන්නේ සික්මීමකින් තොරව යනකොට ಜಾතිය බෝ කරන එක විතරයි. ඒක හැදිලා තියෙන මේ වැඩේට. දැන් බුදුරජාණන් වහන්සේ මොලේ ක්‍රියාකාරකම දැකලා හෝ මානසික ක්‍රියාකාරකම අල්ලන්න හදලා කියනවා මේ මේ යන්ත්‍රය හැදලා තියෙන්නේ බෝ කිරීමට. ඒක නතර කරන තැන දාන්න පුළුවන් දෙකල මේ යන්ත්‍රය. ජාතිය බෝ කිරීම නතර වෙන තැන. ඒකට කියනවා අර මේ අපගබ්බ කියලා. ගබ්සා කරන තැනට ගෙනියන්න හදනවා. ඉතින් බුදුජානනාංශත් ඒ කාලෙම හරියට බමුණ බැනලා තියෙනවා. අරස රසෝ අපගබ්බෝ උච්ඡේදෝ අකිරිය වාදෝ කියලා. මෙච්චර ලස්සන ලෝකේ රස විඳීමක් ගැන නැති ඇත්තක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරනවා. මිනිස්සු මේ ಜಾති භෝග කරන්න බහු රහු බැනගෙන දඟලද්දී ಜಾති භෝග කිරීම අපගබ්බ කරන්න හදනවායි කියන. ඉතින් මේ පණවිඩේ අපි ළඟට එනකොට අපිට බයක් ඇති වෙනවා. නමුත් බුදුජානනාන්සේ අපිට පොඩි ඉගියක් දෙනකොට සද්ධාවෙන් යන්න, සතියෙන් යන්න, සීලකින් යන්න ගිහිල්ලා ওই මමයා නැති වෙන හැටි, නැත්නම් නින්දට යන හැටි, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය බද්ධ නැතුව මේ කටයුත්ත වෙනකොට කවදාකවත් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. කවදාකවත් චිත්ත දූෂණයක් වෙන්නේ නැහැ. කවදාකවත් මේ පෘථිවිවල රත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවක නිින්දට අවදින වගේ ඉන්න වෙලාවක අපි මුළු ලෝකෙටම ශාන්තිය බෙදනවා. ලෝකේ මුළු ජනතාවම එකතු වෙලා මේ පරිසරය රත් කරන්න දඟලද්දී දැන හෝ නොදැන ඒ කරන පුද්ගලයා විතර ශාන්තිය දනවනවා. එයාට විතර නෙවෙයි. මානවයාටම. ඉතින් ඒ නිසා මේක ඉස්සෙල්ලා පේන්නේ අහම්බයක් වගේ. පහු වෙනකොට පහු වෙනකොට මේක නිකන් දෝනාවක බස්සන්න වගේ හිමීට යන්නේ නැහැටි පේන්න පටන් ගන්නවා. නිින්දෙන් අවදි වෙනකොටම සහ නිින්දට යෑම. ඉතින් ඒක ආස්වාසය ඉවර කරලා ප්‍රස්වාසයට යන්න ඉස්සෙල්ලා මැද තියෙනවා ગેප් එකක්. චිත්තක්ෂණ වගේ. ඒ ગેප් එකේදීත් ඒකම සිද්ධ වෙනවා මයික්‍රෝ ලෙවල් එකෙන්. අපි මේ කරන්න හදන්නේ මැක්‍රෝ ලෙවල් එකෙන්. විශාල වශයෙන් අන්තිමට ගියාට පස්සේ වෙනවා හැම හිතවිලි දෙකක් ඇදම නිින්දක් තියෙනවා. හැම හුස්ම දෙකක් අතරම නිින්දක් තියෙනවා නොදන්න තැනක් තියෙනවා. ඔක්කොම පූර්තුකල් හදලා තියෙන්නේ. නමුත් අපිට පේන එක යායට යනවා වගේ ඒක යායට බැලි වෙනවා නම් ඒක යායට යනවා කියලා හිතනවා ඒකට කියනවා නිත්‍ය සංඥාව කියලා. භාවනා කරන අනිත්‍ය සංඥාව අපුවම් පේනවා හැම චිත්තක්ෂණ දෙකක් මැදම නිින්දක් ගිහිලා අවදි වෙනවා. මම ඇවිල්ලා නැතිලා යනවා. අන්න ඒක දැක්කනම් පේන්න පටන් ගන්නවා මේ ඝන විනිභෝගේ මේ ගුණයක් තියෙනවා කියලා කිව්වට ඒකේ තියෙන්නේ දඟලන නලියන අංශු රාශියක් විතරයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට ටිකක් එතකොට ටිකක් මේ වක්කාර ගති පහළ වෙනවා. වමන යන්න වගේ එනවා. බඩදරු අම්මා කියන්නේ දොළදුක් ගාය වගේ එකක් එනවා. අයි මෙච්චර කල් මේක බදාගෙන මම මාගේ ස්ථිර නිත්‍යයි සුඛයි ස්වභාවයෙන් කීරපේක අතෙන් යනකොට නැතුව යන්නේක. ඉතින් ඒක නිසා බණ කියනකොට කියනවාට දිවයට තියෙන පෙත්ත තියාගන්නයි කියලා අර. heart attack කරනකොට තියෙන TNT පෙත්ත. මුග දෙනකොට මේ බණ අහලා ගියාම රැට නිින්දයක් නැතුව යනවා මේ මතක් වෙනවනේ රැ. පව් කියලා හිතනවා. ඒ නිසා මේ වෙන අතීස් වෙන තුනට කමන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න. පරයන්ක භාවනාවේදී වාඩි වී සිටන විට ඊතා හොඳින් සිය පවත්වා ගත හැකි වුණත් දෙපා උකුල ප්‍රදේශයට බොහෝ වේදනාව දැනේ. ඒ මත සිය පවත්වා නැවත භාවනාවේ යෙදෙන්න උත්සාහ කළත් ඉරියව්ව වෙනස් කරන්නටම සිටේ. මේදී වේදනාව ඉවසාගෙන සිටිය යුතුද නැත්නම් ඉරියව්ව නිතර නිතර වෙනස් කිරීම සුදුසුද යන්න ප්‍රශ්නයයි. ඔය එතකොට ඒකෙනත් කැමති නම් උසාවියට ගන්න පුළුවන් අත උස්සන්න කැමති. මේ ප්‍රශ්න ලියපෙක නම් කැමතිද මේ හලස් ප්‍රශ්න දෙකක් විතර අහනවට අත ඉස්සුවා. කොහොමද කරන්නේ මයික් එකක් දෙනවද එතෙන්? ආ එනවා මයික් එකක් එනවා. මේ මේ ප්‍රශ්නේ මම අහගෙන හිටියයි කියලා හිතනවනම් මට මෙන්න මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා සබහ වෙන්නේ. මේ විදිහට ඉඳගත්තාම දැන් මේ උකුලේ වේදනාව සහ කකුලේ වේදනාව සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද? සතිය තියෙන බවට ලකුණක් සම්බන්ධ. ඉතින් එහෙමනම් ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක් සම්බන්ධ. ඉතින් ඒක එහෙම දන්නවනම් ඉරියව් වෙනස් කරත් එකයි මේක බැලුවත් එකයි හුස්ම බැලුවත් එකයි කාය බැලුවත් එකයි. මේ තමයි අපිට භාවනා කරන්න ලැබිච්ච ප්‍රතිඵලය. වෙනදා අපේ කය හිතේ තියෙන කය නෙවෙයිනේ. අනුන් ගැන අතීත අනාගත හරි. එතකොට අපිට කොන්දේ අමාරු බඩ එකක් මොනක්වත් දැනෙන්නේ. නේද භාවනා කරන්න කිව්ව ගමන් පුංචි දේපවා ඇදිච්ච රබන් දුකට තට්ටු කරුවා වගේ දැනෙන පටන් ගන්න. ඉතින් කවුරු හරි දන්නවා මේ තමයි සතිය පිහිටලා තියෙන්නේ දැන්. මේ සතිය ඕනනම් කකුල දිග ඇරලා ආයෙ භාවනා කරන්න මොකක්වත් වෙන්නේ නැහැ සතියට. එහෙම නැත්නම් ඕනනම් වේදනාව බලන්න නැත්නම් ආනපානේ බලන්න නැත්නම් බුරුදු කරලා තියෙන පිම්බීම හැකලින් බලන්න නම් ඒ මොන જાතියද කෙරුවත් සතියට මොනක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා වේදනාව පැමිණීම හොඳයි. ඒක සතිය තියෙන නිසා කයේ තියෙන sannivedana amplify වීමක් වෙලා තියෙන වැඩි වීමක් වෙලා තියෙන්නේ මොකද නේ ඒක සතියට වෙච්ච කරදරයක් විදිහට ගත්තොත් ඉතින් හරි අමාරුයි කමටහන් සුද්ධ කරන්න. ඒ නිසා භාවනා කරන්න ගියාම ශරීරයේ නැති වේදනා මතුවෙනවා කියලා තමයි ලියන්නේ. මොකද වෙන්නේ මොකද්ද? වෙනත ගණන් ගන්නෑ. මොකද අසතියෙන් ඉන්න නිසා නොදැනෙන වේදනා දැනෙන්න පටන් ඒ දැනෙන වේදනා නිසා ඔව්. ඊ මොල්ලොන් පන්සලේදී අපි සාකච්ඡාදී මතු කරගත්තා මේ කයේ වේදනා ටික දැනෙන නිසා අපිට මුළු ලෝකෙම අමතක උණයි කියන සාක්ෂිය තමයි මේ. එතකොට මුළු ලෝකයක් කරදර අමතක වෙලා අපිට. දැන් කයක් කරදර තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ අහනවා සූනි සූල සූනිත සූත්‍රයේ මේ ලෝකයක් කරදර ලෝකයක් හිත් කරදර පීඩා කම්පන චංචල වෙනුවට ඒක අපිට මේ කයකට සීමා කරන්න පුළුවන් වුණා නම් අපිට පේනවා සතිය නිසා මේ පුංචි කයේ කරදරවලට ඒ වාංගු වෙලා ලෝකයක් කරදර ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට කයේ කරදර දර්දයක් පරිලහයක් වගේ දැනුණට ඒක ප්‍රමෝදයක් කරගන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මගේ භාවනා නිසා මට කරදර තියෙන හැබැයි කයක් කරදර විතරයි තියෙන. කය ඇතුලේ විතරයි. ඒකෙන් මට වෙනවා මම මුළු ලෝකෙම දැන් වෙන වෙලයි කියලා. එතකොට අපි මේ කරදර ටික සාදරයෙන් බලන්නේ. මේම බලන ඉන්නකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම කයක් කියලා කියන හතර මහා දාසෝන පඩවි ආපෝ තේජෝ වායෝ මුළු කය ඉරියව් හතර මහා ධාතුන් බලන වෙනුවට පඨවි ධාතු විතරක් බලන්න. මතුවෙලා ඉස්මතු වෙලා එනවනම් වායෝ ධාතුන ඒක විතරක් බලන්න ගියාම ඒකට අදාළ කරදර ටික ඉතුරු වෙලා ලෝකයක් කරදර සහ කයක් කරදර අයින් වෙනවා. ඒ නිසා මේ පුංචි කරදරය ලෝකයක් කරදර අයින් වෙච්ච එකට ලකුණක්, නිමිත්තක්, වාංගුවක් reference point benchmark එකක් කරගෙන මේකට සාදර වෙච්ච දවසේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පළවෙනි පාඩම ඉගෙන ගත්තා වෙනවා. එහෙම නැත්නම් මේ දුක නැති කරන්නේ අපි මේ බාම් ගන්නනේ. එහෙම නැත්නම් වේදනානාශක පාවිච්චි කරන්නේ. ඒ නැති කරලියොල්ල මොකද්ද අවබෝධ කරන්නේ? දැන් බුදුරජාණන් ඉස්සරහාම තියලා තියෙන දුක්ඛ සත්‍යය. දැන් මෙතන පුංචි දුකක් අවබෝධ කිරීම හරහා විශාල දුකක් අයින් කරන අතර පුංචි දුකට ප්‍රේම කරනවා. පුංචි දුක නිමිත්තක් කරගන්න. මම දන්නේ තේරෙනවද කියලා. එයි මොකද මම හිතාගෙන හිටියේ ආනාපාන කියන්නේ හුස්ම ගැනීම සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මේ නහයකට හරි පොතෙන්ට හරි දැනෙන එක තමයි මම ගන්න පුළුවන් මට කරන්න පුළුවන් හොඳම භාවනාව කියලා. ඊට පස්සේ නිකන් මේ කර්මයක් වගේ හැම වෙලේම කල්පනා වෙන්නේ වේදනාව ගැන නම් මට හිතෙනවා මම කොහේ හරි වෙන තැනකට ගිහිල්ලා භාවනාවේ ඉන්නේ නැහැ කියලා. ඔය ඒකට බුරුමේ බුරුමේ ස්වාමීන් වහන්සේ ඊටාම ප්‍රවේශමෙන් මේ වචනේ කියනවා. ඒක තේරෙන්නේ නැහැ කාටවත්. ඒ වුණාට මම මමත් නැවත කියනවා. දැන් සතියෙන් ඉස්සරහට යනකොට Taman යන භාවනා පිළිබඳ සැකනම් Taman යන භාවනා දැන් අන්ද මන්දද සමතද විපස්සනාද ඉස්සරහට පස්සද කියලා අංජබජල් වෙන වෙලාවල් තියෙන. එහෙමනම් මූල කර්මස්ථානයේ පොඩ්ඩක් බලන්නයි කියලා කියනවා. සැකේ දුරු කරගන්න. එහෙම නැන්නේ එන ඔක්කොටම රෙඩ්ඩේ කියලා කියනවා. එන හැම දෙයකටම විවෘත වෙන්න කියන. ඒතකොට සතිය විවිධාංගීකරණය වෙනවා. දැන් සතිය පුණා වේදනාව බලලා සතිමත් වෙන්න පුළුවන්. ආනපන බලලා සතිමත් වෙන්න පුළුවන්. පහු වෙනකොට Tamanට තියෙන සැකයම අරමුණක් කරගෙන බලන්න පුළුවන් අපේ හිතට සැක ඇති කරගන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඒ නිසා සැකේ ඇති වෙන්නේ අහේතුවට කියලා තේරෙනවා. අද මේ ලෝකෙ මිනිස්සු කොච්චර සැප සම්පත් ආරක්ෂා මොනවා තිබ්බත් හැම එකම බයින ජීවත් වෙන හැම එකම සැකේ ජීවත් වෙන ඒකට හේතුවක් ඕනේ නැහැ රාජිනිෂ් කියනවා මනුස්සයන් මරුණා දවසක ලෝකෙ සිද්ධ වෙන කසාද මගුල් ගන්න කොච්චරද කියලා බැලුවොත් ඊට වැඩි ගාන දික්කසාද නඩු යනවා මොකේ සැකයි මගේ මිනිහා වෙන ගෑණියක් දිහා බල්ලා මගේ ගෑණි මම නැතුව වෙන කෙනෙක් එක්ක බුදියලා. දැන් බල්ලන්ගේ බැල්ලියන්ගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඌරංගරේ ලොංග උණ්ඩ කවදා සැකේකුත් නැහැ. උණ්ඩ අපිට වගේ ආතතිය කියලා ලෙඩකුත් නැහැ. අද මනුස්සයන්ගේ 140කට ආතතිය බෙහෙත් ගන්න මට්ටමට ගිහිල්ලා විශේෂයෙන් මේ වගේ දියුණු රටවල් වල. මොකද හැම වෙලාවෙම සැකේමනේ වඩන්නේ දේශපාලනඥයා කරන්නේ ඔච්චරමනේ. අපි කරන්නේ තියෙන වේදනාවත් ඒත් හොඳයි. ආනපනයට ඒත් හොඳයි. මොකද සතියේ ඉන්නේ. අපි කියනවා සතිය ආවට පස්සේ මොකෙන් හරි කමන්නේ කියලා. එතකොට මේ සතිය හම්බෙන ඉඩපාඩුකම ගැන සරුවචනාංශය දෙන උපමාවක් මම හිතන්නේ ඊට වෙලිය අපිට කොහොමවත් කියන්න දෙයක් නැහැ කියලා. ගොපල්ලෙක් ගොවි බිමක හරකුන්ට තනකොළ කවනකොට හරක නිතරම බලනවලු බෝගෙට පැනලා කන්න. ඒක නිල්නේ ඒක පෝර දාලනේ හැදලා තියෙන වතුර දාන ඉතින් ගොපල්ලා නිතරම රකින්න හරකා වනාතට එලවලා නීරේකාවන් වනාතිකාවන් භෝගෙට කන්න එපයි කියලා. මොකද ගොයියා බලන්නේ ඉන්න නිසා. එතකොට සතියෙන් කරන්නේ ආරක්ෂක භූමියේ විතරක් හරක් නවත්තනවා භෝගෙ කන්න දෙන්නේ. පුදුජානසේ සඳහන් කරන ඊට පස්සේ ගොවිය ඇවිල්ලා අස්සන් නෙළුවට පස්සේ හරකුන්ට ඕන තැනක කන්න පුළුවන්. ඉපනැල කන්නත් පුළුවන්, වනාතේ කන්නත් පුළුවන්. එතකොට ගොපල්ලා පිටුරු මඩුවට ගිහලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්නවා. ඌිරබද හරකොන්න කියන්න ඕනේ නෑනේ මේ අර කන්න එපා මේක කන්න එපයි කියලා. අනිත් වගේ සති ඉස්සරහට යනකොට භෝගේ තියෙන ගොවිය ගොප්පල ගොවිපල කහරක් කවන ගොවිය කොපල්ලෙක් භෝගේ අසන නෙළුවට පස්සේ හරකුන්ට නිදහස ගන්න දෙනවනේ. මේක කවදාකවත් සදාචාරවාදයට තේරෙන්නේ නෑ. සදාචාරවාදියා බිල්ඩින් අල්ලා මිරි කරගෙන හිර කරගෙන අර පටන් ගන්නකොට තිබුණාට දැඩි ග්‍රහණය එහෙම නැත්නම් රෙජිමෙන්ටේෂන් අරගෙන භාවනා කරන්න කියලා බුදුමාකාර විඳවිල්ලක් විඳවන. ඒගොල්ලෝ දන්නේ නැහැ රැල් පුටුල්ලක් නැහැටි. ඒගොල්ලෝ දන්නේ නැහැ නිදහස දෙන හැටි. මේක හොඳ නිදර්ශනයක්. තමයි දන්නවා සතිය තියෙන නිසායි කයේ තියෙන වේදනාව දැනෙන්නේ. ඔබට ඕන වේදනාව බලපන්. ඔබට ඕන ආනපාන බලපන්. ඔබට ඕන සැක කරපන්. ගාලක් යන්න. මම ගණන් ගන්නෑ. තේරෙනවද මං කියන දෙමලේ? කියමු බලන්න ওই වචනෙන් කොහොම තේරුම් ගත්තේ කියලා. සතිය පවත්වා ගන්න පුළුවන් අපි ඉන්න ඉරියව්ව මොන විදියකට උනත් ඒ දැනෙන දේ දිහා බලාගෙන ඉඳලා ඔව් මෙතෙන්දී සැකේ ඇති වුණොත් අපි ලස්සනට භාවනා කරන ගමන් කක්කා මෙතෙන්දී සැක නැති කරගන්න එක යෝනිසමනසිකාරයෙන් කරන්න ඕන ඥාණයෙන් කරන්න ඕන සැක නැති කරගන්නේ මම ඉන්නේ සතියේනේ මම සතියේ ඉන්න නිසා ඒ වේදනාව එන වේදනාව හිටපන් ආනපනින ආනපනින හිටපන් ඉරියව් වෙනවනේ ඉරවනේ මුඛයේ හිටියත් සතිය තිබීම පිළිබඳව මේ හැකි සංඥාවෙන් යන්න ගියාම සතිය විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා කායනුපස්සනෙල්ල වේදනානුපස්සනට හැරෙනවන් කියලා කියන්නේ ඕක තමයි යම් වෙලාවක කායනුපස්සනා හිත දියුණුවාට පස්සේ එයා ඊගාට තියෙන එකට යනවා ඒක නිකන් උඩ කුඹුරේ වතුර පෙරනකොට පල්ලෙහා කුඹුරට කැස්කේඩ් වෙනවා වගේ වැක්කිරෙනවා වගේ යනවා අපි කිව්වොත් එමේ නෑ නෑ කායानुපස්සනාමයි මේකම හිර කරගෙන තියෙන්න ඕන කියලා ඉතින් අමතර ටෙන්ෂන් එකක් එනවා. ඒ නිසා වෙලාව එනකොට ඒක පැතිරෙන ගතියක් තියෙනවා. ඉතිරෙන ගතියක් තියෙනවා. අන්නේ ඉතිරෙන පැතිරෙන ගතිය අපි දෙන්නේ නැත්තේ එකක් සදාචාරවාදී නිසා අනිත් එක මේ සතිය විශ්වාස කරන්නේ නැති නිසා. සතිය තියෙනවා නම් අපි පෙරමුණේ ඉන්නවා නම් හොඳ නරක දෙකටවත් බය වෙන්න එපා. හරි වැරදි දෙකට බය වෙන්නත් එපා. ඉන්පබ් වලට බය වෙන්නත් එපා. මොනම දෙයකටත් බය වෙන්න ඕනේ නැහැ සත්‍ය පෙරමුණට යනවා. අන්න ඒ නැතිකම නිසා තමයි මේ සංසාරය දුක් විඳින්නේ. මේ සත්‍යයට මුල් තැන නොදී මේ හරි වැරදි හොඳ නරක යටි අල්ලගෙන අපරාධ පෙළෙනවා. බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා අනුන් තුලන් සුභාසුභං මොකක්වත්ම නැහැ සත්‍ය ඉස්සරහට ආපුවා. සත්‍ය කවදාකවත් නරක දෙකට යොමු කරවන්නේ නැහැ. එච්චර හොඳ මාර්ගෝපදේශකයෙක්, එච්චර හොඳ හැරමිටියක්, එච්චර හොඳ කල්යාණ මිත්‍රයෙක්, එච්චර හොඳ සද්ධර්මයක් ඇත්තේ නැහැ. ඒ නිසා සත්‍යයේ තියෙන බාට වග බලා ගන්න වැලැන පැත්තට මැස ගහගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකෙක්මි. සක්මන් භාවනාව කරන්න පටන් ගත්තේ අදයි. මුලදී මම දකුණ ලෙස මෙනෙහි කර ටික වේලාවකදී මුලදී වම දකුණ ලෙස මේ අම්මන්නේ බොරුමයි කියන්නේ. මුලදී වම දකුණ ලෙස ගන්න කරුව වල දැනගමෙන්න මේ එළියට ඇවිල්ලා වාඩි වෙන්න ඒක. මුලදී වම දකුණ ලෙස මෙනෙහි වම දකුණ ලෙස වම දකුණ ලෙස මෙනෙහි කර. දැන් කියන්නේ මම දකුණ ලෙස. නෑ වම කියලා කිව්වේ සම්. හන්දනේ මට එනම් කණී දෝෂයක්. <laughs> මුලදී වම දකුණ ලෙස මෙනෙහි කර ටික වේලාවකදී මෙනෙහි කිරීමකින් තොරවම පය එසවි පාවි බිමට තද කර ඊළඟ පය එසවෙන ආකාරය පැහැදිලිව ප්‍රථම වතාවට දැනෙන්න පටන් ගත්තා. සිහිය බොහෝ එහා මෙහා වුණත් ඉතා ඉක්මනින් නැවත සක්මනට සිත යෙදවිය හැකි වුණා. නොපුරුදුකම නිසා දෙපා වෙහෙස වී අධික ලෙස රිදෙන්නට වුණා. එය ඉවසාගත භාවනා, එය ඉවසාගෙන භාවනා කළ යුතුයද? නැතිනම් භාවනා වෙනස් කළ යුතුද යන්න පහදා දෙන්න. යටින් ලියලා තියෙනවා ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන්ම මගඵල ලැබූ උතුමන් වෙද්ද. ඔය ඒක සඳහන් වෙලා තියෙනවා ඒක මම හිතන්නේ අටුව කතාවක තියෙන්නේ ගුරු හාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ ගුරු හාමුදුරුවෝ සක්මන් භාවනා කියලා. එතකොට යාට පරියන්කේ තේරෙනවා සතිය තේරෙනවා. ඊට පස්සේ සඳහන් කර දෙනවා මේ වෙනස් වෙන දෙයක සතිය පාත්තන්නේ වහම දකුණ. වම දකුණ කියලා. ඉතින් යාමර ලොකු විශ්වාසයක් ඇති වෙලා සක්මන්ඩ ගොඩ වෙලා පියවර තුනක් තියෙනකොට රහත් උනායි කියලා කියනවා. මොකද මේ එක එකම එල්ලේ සතිය පවත්වපු එකන හිතන්නේ සතිය තියෙන වෙලාවේ හැලහැප්පුණොත් සතිය කැඩෙයි කියලානේ. ඇද්ද ගන්නව සතිය කැඩනවා, නැගිටුව සතිය කැඩනවා, බැස්සෝ සතිය කැඩනවා, කැස්සෝ සතිය කැඩනවා, මැසේකව සතිය කැඩනවා කියලානේ. ඉඳගෙන ඉන්නකොට තියෙන සක්මනේදී මොකක්වත් නැතුව ඒ ඔක්කොම තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් කියලා නැති වෙන විශ්වාසයෙන්ම සමහර ලාවට මාර්ගඵල ඥාන වලට පාව හේතු වෙනවා. අනිත් එක දැන් මේ පළවෙනි දවසේ ටිකක් සක්මන් කරනකොට ඔයගේ ප්‍රශ්න ආවට ඔක නැවත නැවත කරනකොට තමයි නැවත ගොඩාක් අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවල් එනකොට මතක තියාගන්න කයට හිත ගිය ගමන් කය ගොඩාක් වේදනාවෙන් පටන් ගන්නවා. හරියට දිමි ගොට්ටක් කරලා දැම්ම වගේ ඔළුවට. එහෙම නැත්නම් මේ හැම හන්දිපත්වලම පතු හන්දිපත් වේදනා එනවා. රිද්දෙනවා, ඉසකක් උම් වෙනවා, බඩ එකක් උම් වෙනවා, වමනේ එනවා, නිදිමත එනවා. ඉතින් මේක සතිය පිහිටුවාට ලකුණක්. මේවාට බිලියන් කර කර ඉන්න ගත්තොත් එහෙම කවදාවත් වැඩේ හරියන්නේ නැහැ. හරියට සිංගල බේත් බොන්න ගියාම පළවෙනි බේත බීපු ගමන් රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඉතින් ඒක තමයි වේදා අල්ලගන්න ක්‍රමය. එතකොට අපි වේදා මාරු කළ වෙන කෙනෙක් කාට ගියා වෙන බේතක් දුන්නා ඒකටත් වැඩි වෙනවා. ඒ මේ දමන තව කෙනෙක් ගාවට යනවා. දැන් ඒක තමයි මේ භාවනා කාටින් වෙලා තියෙන්නේ. ශරීරයට ඒ තරම් ආසයි. ජීවිතයට ඒ තරම් අද බොඩක් හැලහෙපිච්ච ගමන් ඕන තරම් ඇති වෙන්න. භාවනා ගුරුවරු ඉන්නවනේ දැන් දුසිංගන. අර කරුම්ද නැහැ මේ තැන. ඒ හැමදාම අර ඇවිස්සන ගතිය තමයි තියෙන්නේ. අපි මම නම් ගියේ නෑ. ওই නුවර බද්දුදීන් මහවිද්‍යාලයට ගිහිල්ලා තියෙන මුස්ලිම් පාසලට ගිහිල්ලා ඒ ප්‍රධාන ගුරුතුමීගේ ආරාධනාවකට පෙරදිනේ කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ ඒකට සක්මන් භාවනා කරලා තියෙනවා. ඒක ෆොටෝ අපිට දැක් ගන්න පුළුවන් මේ ඒ සතිපාසලේ වීඩියෝ එකේ මොට්ටක් කිලි දාගෙන පිට්ටනිය සක්මන් කරනකොට නිකන් සුදු වලාකුළක් බිමට දැස්සා වගේ. කරලි වුණාට පස්සේ ඒක ශිෂ්‍යාවක් කියනවලු 11 පන්තියේ මං හිතුවේ නෑ මෙච්චර විනාඩි 15කින් අපිට මේ තරම්ම සාන්තියක් මේ තරම් විවේකයක් මේ තරම් මේ සැහැල්ලුවක් ඇති වෙයි කියලා මට කොච්චර විස්තර වුණාද කියනවනම් මෙහෙම කකුල දික් කරනකොට ඉස්සරහට පිටිපතුලට අවුව වැටිලා රත් වෙන හැටි යටිපතුලේ හෙවණැල්ල නිසා සීතල වෙන හැටිත් කියන වෙනස පවා මට වැටුණයි කිය. එක දවසක් භාවනා කළා. ඉතින් ඒ ළමයා ඒක අරගෙන තියෙන හොඳ පැත්තට උඩ පැත්ත රස්නේ යට පැත්ත සීතලයි. ඌක සතියට කරන කාර්යයක්වත් හරි අඩුවක්වත් නෙවෙයිනේ. සතිය නිසා එන එකක් නේ. ඒක ඒක නෙමෙයි වැදගත් දෙය. ඒක කියන්න ඕනේ කියලා හිතන එක. මෙතන ඉන්න කවුරක්වත් නැහැ ඔක අත්දකපු නැති කෙනෙක්. නමුත් මේ තමයි සතිය පිට ඔබට ලකුණ. මේක තමයි sannivedanaya කරන්න ඕනේ කියලා කවුද අපි හිතන්නේ? ඉතින් සාමේ සක්මන් භාවනාව මම නිතරම කියන දෙයක් තමයි අනිකුත් ශාස්ත්‍රවරු හැම කෙනාම භාවනා උගන්ලා තියෙනවා. සරුවච්චන් වහන්සේ අර කිසිම කෙනෙක් සක්මන ගැන කතා කරලා තියෙන බව මම කියව පොතක තිබිලා නැහැ. කිසිම තැනක නැහැ. අපේ සිංහල ජාතිය කොච්චර සක්මන් කරලා තියෙනවද කියලා අද අනුරාධපුරයේ තිබිලා තියෙන ඕනම රහතන් වහන්සේ නමක් වැඩ ඉන්න ස්ථානයකට යන්න සක්මන් වලට වීදම් කරලා තියෙනවා මේ ශාලාව හදනකොටදී වීදම් කරලා තියෙනවා. එව්වස් පරංගියට කඩන්න බැරි වුණා, ලන්දේසි කාරට කඩන්න බැරි වුණා, සුද්දට කඩන්න බැරි වුණා, අලියට කඩන්න බැරි වුණා. තාම තියෙනවා. රාජකීය සම්මාන දීලා හදලා තියෙන්නේ. ඊට පස්සේ සිංහලයා සක්මන අතෑරියා. දැන් සපත්තු කාරෙන්ගේ කම්පැනි වලට යට වෙලා. ඒකෙකුට පොළවේ ඇවිදින්න ලයිසන් නැහැ. ඒ උන්ට ජග් ගහන්න ඕනේ. ඉතින් ඒක නිසා එකෙක්ගේ ආහාර දිරවන්නේ එකෙකුටවත් ආතති විඳින්න බෑ. ඒ සක්මන නැහැ. භාවනා කියන්නේ පරියංග විතරයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් තිබුණාට වැඩිය නිදිමත රෝගේනවා. ආහාර දිරවන්නේ නැති රෝගේනවා ආතතියේනවා. ඔක්කොටම එක බේතයි කියන ධක්මන. දුර ධක්මන් කරලා බලන්න ওই නාකියෝ නාකිච්චෝ කරන හරියක් කරන්නේ බොරුව. වටේ ඉන්න කට්ටිය ධක්මන් කරනවා කිසි දෙයක් නෑ හොඳට බඩගිනි වෙනවා හොඳට නිින්ද යනවා තමයි හිතෙනවා මේ මහා පොළොවේ උපන්ති ඉපදිච්ච අපි මහා පොළොවෙන් ඈත් වෙච්ච ගමන් ලෙඩ ඒකට කියන්නේ අර්ත් වෙන්නේ නැහැ කියලා අපි දැන් EARTH කියලා වචනයක් තියෙන ඔය ඉලෙක්ට්‍රොනික උපකරණ වල 3 pin plug එකයි 2 pin plug එකයි කියලා තියෙනවානේ. 3 pin plug එකේ තුන්වෙනි එක earth එක. ඒක නැත්නම් මේ වගේ static current එකක් හැදෙනවා. ස්ථිති විද්‍යුතයක් හැදෙනවා. earth එක තියෙනවනම් නැහැ. අපි earth එක නැහැ දැන්. earth වෙන්නේ නැහැ. ගොඩිනුයි බලන්න වැල්ලට ගිය ගමන් earth වෙන්නේ නැහැටි. එළිය ටික අත ගාලා කකුලෙත් ගාගෙන ඇඟෙත් ගාගෙන ඒ පිනුම් ගැහුවට පස්සේ උන්ට මොන ලෙඩක්වත් නැහැ. ඉතින් ඒ නිසා අර්ත් වෙන දැන තමයි සරුවචනන්ද අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරලා තිනවා. සිරෙප පාවිච්චි කර බවක් කියවිලා නැහැ. හැමදාම කිලෝමීටර් 10ක් 15ක් අතර ප්‍රමාණයක් ඇවිදලා තිනවා. පිනිපිට යාමේ ඒකල තමයි දවස ගත කරන්නේ. ඉතින් අවුරුදු 80ක් ජීවත් වෙලා ස්වභාවික මරණයක් තිබුණා සරුවචනන්ද. ඉතින් ඒ නිසා අපි මේ සක්මන නැතිවීම අපිට ජාතිය වශයෙන් අපේ ප්‍රෞඩත්වය නැති කරා. ඒ වගේම අපිට පොළව අහිමි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි නැවතත් අඩුවන්නේ භාවනාවට කරන ගෞරවයක් වශයෙන් අපි ආපු ගාම කීපරෝ පන්සලේ සක්මනක් හදාගත්තා. මෙතනත් එකක් මම හැදුවා ලී වලින් ඒක දැන් දිරලා. මම හැමතැනම ගියාට පස්සේ කරන්නේ සක්මන් හදනවා. ඒ සක්මන ගැන කිව්වට පස්සේ කලුතර පාරින්ද නුවර ඉස්කෝලේ 27ක මේ සතිපාසල පුරුදු කරා. ඒ ඩිරෙක්ට් අපිට කතා කරලා කිව්වා දැන් අපි හැම ඉස්කෝලේකම ක්‍රීඩා පිටියේ සක්මනක් හදලා තියෙනවා. ළමයි උදේ පාන්දර ඇවිල්ලා ඒ සක්මනට රණ්ඩු කරනවලු. පාවිච්චි කරා. ඒ නිසා සක්මන කවදාද දන්නවනම් නිවනට යන්න වෙන්නේ සිනාසිසි. ඉඳගෙන විතරක් කරන භාවනාවට හරි ඇඹුලයි. සක්මනේදී භාවනා ටිකක් අර වෙන්දස ගතියක් එනවා දෙකකට. සංසන්දනය කරලා කරන්නේ මේ පියාගේ තියෙන ඊර්ෂ්‍යාව නොතිබුණා නම් මම අද පෙන්නන ඇත්තම දක්වන මේක ඊර්ෂ්‍යාකාරය. හැබැයි පොරොන්දුනා හෙට පෙන්නන්නම් කියලා. හැබැයි ඔය ඔය වයසක කට්ටියත් එක්ක ඊර්ෂ්‍යා කරාට පොඩි ළමයි ආපු ගමන් පෙන්නනවා. එනිසා සක්මන් පිළිබඳ වීඩියෝ පැටි සිංහලෙන් දෙකයි ඉංග්‍රීසියෙන් දෙකයි තියෙනවා. මුන්ද මේක පටන් ගත්තේ මේ මේ වෙල්බන් නගරේ මේ ධම්මසරණ පන්සලේ ඒකෙන් තමයි අපි ඉස්සෙල්ලාම සත්‍යපාසලට මේ ඔඩියෝ විෂුවල් පෙන්වන්න පටන් අරගත්තේ. මේ පුදුමාකාර වෙනසක් ඇති වුණා අපේ ජාතික වශයෙන් එක යනකොට දැන් මම ආවට පස්සේ කඩු වලින් හදපු එක්කත් අපිට ඒවලා කියනවා සාමාන්‍ය කැලණි ගඟයිනේ උණගස් දෙවනේ සක්මන් කරන්න හැටි අපි ඒක පෙන්නමු. එතකොට තවදුරටත් තියෙන අඩුපාඩුකම් නැකේ කියලා අපි හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වල පටිගත කළ දේශනාවලට සවන් දෙමින් මාස 6ක පමණ සිට ආනපාන සතිය පරයන්ක භාවනාවක් ලෙස වඩමි. මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රශ්වාසයයි. නාසයේ කෙළවර ඉහළ අතර පිරිමැදීමක් ලෙස ආශ්වාසය අත්දකිමි. සාපේක්ෂව සියුම් වූ පහළට පිරිමැදීමක් ලෙස ප්‍රශ්වාසය අත්දකිමි. වරක එක් නාසිකාග්‍රයකින් පමණක්ද වරක දෙපසින්මද අත්දකිමි. ආරම්භයේ දීර්ඝව සහ ප්‍රකටව වැටහි පසුව එය කෙටිවන අයුරු අත්දකිමි. එම කෙටි පිරිමැදීම් වල ගෙවී යාම දෙස සතියෙන් බලා සිටින විට දම් පැහැති මීදුමක් මෙන් පෙනී පසුව දම් පැහැති රවුම් බවට පත්වේ. එම දම් පැහැ නැතිවනවා සමග සියල්ල තද කළු පැහැති වේ. ඒ සමගම හුස්ම පිළිබඳ දැනීමද සම්පූර්ණයෙන් නැති වුණාසේ දැනේ. මෙසේ සිටින විට සිටිවිල්ලක් දිගේ සිත සුළු වශයෙන් වූ ගිය විට ඊතා ගැඹුරු ආශ්වාසයක් සිදුවේ. එය ප්‍රශ්වාස නොවීම සංසිඳී යන්නක් මෙන් දැනෙන අතර සිත පෙර පැවති අන්ධකාරයේ තැන්පත් වේ. සිටිවිල්ලක් පැමිණෙන විටම සිත සිතට ධම්මාරම්මණයක් වැඩි මාගේ මනෝවිඤ්ඤාණය ඇති වූයයි වයි ඇති වූයයි වූවා යයි සිතන විට සිතුවිල්ලෙන් බැහැරවන අතර තැන්පත් වීම සිදුවේ. ශබ්ද සහ වේදනා සඳහාද මෙලෙසමය. එන එන සිතුවිලි, ශබ්ද, වේදනා දෙස අරමුණ සහ අදාළ විඥානයේ ඇතිවීම නැතිවීම බලමින් මෙලෙස විනාඩි 45ක් පමණ සිටිමි. ඉන්පසු ඇතිවන වේදනාව දරුණු වන නිසා භාවනාව අවසන් කරමි. ගෞරව පූර්වකව උපදේශ පතමි. ත්වන් සරණයි. ඔච්චර අවසානයේ කියලා තියෙන වේදනාවනේ අපි නැගිට්ටා. බලන්න එතකම් පැවතිච්ච සතිය වේදනා නිසා නැගිටීම හරහා ඉරියාපත සංධිය හරහා පවතිනවද එහෙම නැත්නම් නැගිටීමත් එක්ක සතිය කැඩනවද කියලා. මේ චෝදනා කරනකොට කියන්නේ අනේ අපරාධ මට නැගිටින්න උනා නැගිටිනවා කියන්නේ භාවනා ඉවරයි සතිය ඉවරයි කියලා. නමුත් අර මුල් ටිකේ කියනකොට කියවෙනවා මේ සතිය කැඩෙන්නම අවශ්‍ය නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි නැගිටිනකොට මම වේදනස නැගිටින එක හරි නමුත් මට ගොඩනගාගත්ත සතිය තියෙනවද කියලා බැලුවොත් ওই හිතෙන් තරම් සතිය කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න අර නැගිටින්න හේතු වෙච්ච වේදනාව තියෙනවද කියලා ඒකත් නැහැ. වේදන ඕනේ කියලා නැගිටපු ගමන් ඒ අපිට අපි අපි නැගිටවන්න විතරයි වේදනාව දඟලන්නේ. ඒ වෙලාවන මරයි කියලා හිතෙනවා. ඔය කියන්නේ හොඳ අඳම්මට අමාරු නැගිටපන් කියලා නැගිටලා බලන්න සතියක් තියෙනවා වේදනාවක් නැවුණනම් එතනම ආයෙ වාඩි වෙන්න පුළුවන්. ඒක හරියටම අර ඉස්සල විස්තර කරන්න හදන වගේ තැම්පත් වෙලා ඉනකොට හිතවිල්ලක් එනවා. ආ මේක හිතවිල්ලක් කියලා හිතනකොට මේ හිතවිල්ල අයින් වෙලා ආපහු හිත අර තිබුණු විවේක ස්ථානට යනවා වගේ අපි හිතනවට වඩා මේ සතිය හරීම සුකනම්යයි. අපි හිතන තියෙන සතිය පවතින මේ ඉරියව්වේ සතිය පවතින මේ එකම එකම අරමුණක අරමුණ ඉරියව්ව මාරුන සතිය කරනවා කියන එක ඇත්ත තමයි. මොකද සරුවච්චන් වහන්සේ ඒ කායගත සතියේ ආනපාන කියලා සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් කියනවා. සම්පජඤ්ඤ කියලා කියන්නේ ඉරියාපත සංධියක් හරහා සතිය ගෙනියන හැටි. ඒක ඉරියව්වකින් තව ඉරියව්වට යනකොට දැනගෙන යන්න ඉරියව්ව මාරු වුණාට සතිය කැඩිය යුතුම නැහැ. අන්න ඒක දැක්කට පස්සේ පේනවා අපි හිතනවට වැඩිය සතිය සුඛ නම්යයි කියලා ඕන තැනකට හැඩ ගහෙන්න පුළුවන්. ඒ වගේම තමයි සතිය අඳුන දුන්නට පස්සේ හිතට අසත්‍යමත්කම එනකොට බාධාවක් එනකොටම ඉබේම හිත අර වගේ දිග හුස්මක් අරගෙන සමහරු ගස්සලා අතාරින්න. ගල ගැසෙන වෙලාවක් එනවා. එන්න ආයෙ එනවා සතියේට. ඒක නිකන් හරියට අපේ manussත්වයේ ගිලා කිඳා බහැලා තියෙන බයලජ්‍ය දෙක වගේ. වැරද්දක් කරනකොට බයක් ඇති වෙනවා. වැරද්දක් කරනකොට ලැජ්ජාවක් ඇතිලා ආයෙ ගෙන්නලා අතාරිනවා. තමන් හිතපු තැනටම. ඉතින් මේක මිනිස්යාගේ මානව අයිතිවාසිකමක් කියලා තමයි කියන්නේ. හරි පාර කියලා දුන්නාට පස්සේ වැරදි නොකර ඉන්නේ නැහැ. වැරදි කෙරෙනවා ඒකට ඇතුළතින්ම සංඥාවක් එනවා දැන් ඉන්නේ අගෝචර භූමියේ දැන් ඉන්නේ අනතුරුදායක තැනක දන්න තැනට යන්නේ කියලා. ඉතින් අන්න එහෙම අනතුරුදායක තැනක ඉන්නකොට දැන් මගේ හිතේ යන්න ඕනේ තැන නික්ලිෂි තැන දන්නේ නැත්නම් එයාට මරණ මොහොතදී මොකද වෙන්නේ කියලා හිතා ගන්න. මොකක් අල්ලයිද ඊගාට. නමුත් මේ ජීවත් වෙද්දිම කලබලේ වැටිලා කලබල වෙච්ච වෙලාවේ මම සරණ පිනිස පිහිට පිනිස කොහෙද පිහිටන්න ඕනේ කියන එක දන්න කෙනාට මරණ වේලාවේදී මේ පුරුදු කරලද අරමුණ එන්න තියෙන ඊට වැඩි 100%ක් වෙනවයි කියලා කියන්න බෑ. ඒ නිසා භාවනා කරලා සතිය ඇති කරලා සතිය කැඩෙනවා. කැඩෙනකොට ආයෙ සතිය පිහිටපු වෙලාව තමයි ඇත්තටම විපස්සනාවේ තියෙන සුවිශේෂී තැන භාවනාවේ සමත විපස්සනා දෙක පිළිබඳව දෙන්න පුළුවන් හොඳ කැපිපේන එහෙම නැත්නම් ක්‍රියාශීලී නිදර්ශනයක් තමයි යෝග. ඊට පිට යන එක නෙමෙයි ප්‍රශ්නේ. ඊට නන්නත්තර වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. නන්නත්තර වුණාට පස්සේ කොච්චර ඉක්මනට කොරස් කටියවත් අද්දාගන්න බැරව කලබල වෙනවට වැඩිය නැවත තමන්ගේ ආර්ථික භූමියට එන එකට කියනවා රෙසිලියන්ස් කියලා. රෙසිලියන්ස් වලින් තමයි දැනගන්න පුළුවන් මිනිස්සු කොච්චර මෝරලා තියෙනවද කියලා. මිනිස්සු කොච්චරක් අඩදවරයක් කලබලයක් වෙච්චාම නැවත සෞඛ්‍ය සම්පන්න මනසකට එන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් ඒව දැන් ඔය නියුරෝ සයන්ටිස්ට් වල හොයා ගන්නවා, හොයන්න උත්සාහ කරනවා මානව මනස් කොටස් හයකට විතර කඩලා සමහරුන්ගේ රෙසිලියන්ස් හරි වැඩි. මොන කරදරයක් වුණත් යා නැවත අර හිටපු ප්‍රකෘති මානසිකත්වයට එන්න බොහොම ඉක්මනට කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ලොකු නායකත්ව ශක්තියක් තියෙනවා. ඒගොල්ලන්ට ගොඩාක් අදහසක් සංනිවේදනය කිරීමේ ශක්තියක් තියෙනවා. කලබල වෙන්නේ නැති නෑ. කලබල වෙච්චාම අපව අර ප්‍රകൃතියට එන්න පුළුවන්. ඒක නිකන් යකඩ කෑල්ලකුයි කාන්දමකුයි අතර තියෙන වෙනස වගේ. කාන්දමකට පයින් ගැව්වොත් ඒක උතුරට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. උතුරු පැත්තට හැරෙනව කොහොම කරන්නේ? යකඩ ගැලවට පයින් ගැව්වොත් එයාට නතර වෙන තැනක් නැහැ. අශික්ෂිතයි. භාවනා කියන්නේ යකඩයක් ආන්දම් කරන එක වැඩක්. ඒකට එයාට කොච්චර තුන්නොත් නිදහස් චලනයේ දීපු ගාන උතුරට තමයි හැරෙන්නේ. අන්න ඒ වගේ මරණ මොහොතදී පවා තමන්ගේ හිතේ චර්යාව පිළිබඳ පුංචි ඉඟියක් ඇති කරගන්න පුළුවන් හිත හිස් කරලා පිස්සු කෙලින්ද දෙන්න ඕනේ. සතිය වඩලා අසතිමත් වෙන්න දෙන්න. ඊට පස්සේ අසතිමත් වෙලා නැවත සතිමත් වෙන ගමනක් තියෙනවානේ. ආපහු නිවස බලා එන ගමන අන්න ඒක විස්තර කරන්න පුළුවන් නම් භාවනා ශීර්ෂ 50ක් ඉවරයි. ඒකට හරියට උනන්දු කරනවා මේ විපස්සනා ගුරුවරු හිත පිට යන එක නතර කරන්න යන්න එපා. පිට ගිය හිත නැවත ආරමුණ කරා පැමිණීමේ නිවස බලාගෙන ආපසු ගමන විස්තර කරන්න දන්නවනම් ඒ මනසට මානව මනස තේරෙන කෙනෙක්. අපි වෙලා තියෙන මොන හරි වෙච්ච ගමන් ඒකට අතිසාත බැඳගෙන අඬාගෙන කෑකෝසම් ගහගෙන නටනවා මිසක් ආ. එවනද ඒකට අපි බාහිර ඒජන්තල හොයනවා. මේ කැළඹිච්ච හිත තැම්පත් කරන්න නෑ. කැළඹිච්ච හිත තැම්පත් කරන්න අපිට අපිම තමයි. ආන්නේ ඒ විස්තරය කරන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් මේ ටිකක් ළඟට යන්නේ මොනවත් නැත්තන්ට ගියාම හිතවිල්ලක් ආපු ගමන් බාහිර කරදරයක් ආපු ගමන් ගාලා එක පාට හුස්මක් ගන්නවා නැත්තම් සමහරට පිටිපස්සෙන් ඇවිල්ලා කවුරුහරි පයින් යන්න වගේ නැත්තම් හෙන ගෙඩියක් ගැහුවා වගේ කලබල වෙනවා. කලබල ආපහු එනවා ඉන්න තැන. අන්න එතනදී හිත පීඩා කරගන්න නැතුව කලබල තැන සිට නැවත අරමුණට ගෙදර එන කතිය අඳුර ගන්න පුළුවන් නම් ඒකේ තියෙන ඒ පිරිච්ච ගතිය ඒකේ තියෙන මේ පඬිත ගතිය මේරිච්ච ගතිය ක්‍රියාවත් කෙරුවේ නැත්නම් අපි අපි ගැම අව탁සීරු කරනවා. ක්‍රියාවත් කළොත් අපි ඔක්කොම සමානයි. ඒ නිසා කලබල වෙන්න අරින්ද ඒක වළක්වන්න බෑ. කරදර වුණාට පස්සේ තමන්ගේ ආරමුණට, තමන්ගේ ക്ഷേම භූමියට, තමන්ගේ නිර්මල තැනට, තමන්ගේ නික්ලේශී තැනට එන්න පුළුවන් නම් අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන ශෝක නොකරන තැනට විර විරජං රජස්නති තැනට ඛේමෙට එන්න දන්නවනම් ඒක තමයි ලෝකේ තියෙන හොඳම මංගලය. ඒ වෙලාවට මේ පේන විස්තර අහන්නයි, පිළිත් නූල් ගැට ගහන්නයි, එහෙම නැත්නම් වෙන සාන්ති කර්ම කරන්න යනවා කියන එක හොඳයි. නමුත් ඒක කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව කරන ක්‍රමයක් තමයි භාවනාදී කරන්නේ. ඒ නිසා මේ තොරතුරු මේ වගේ වාර්තාගත කිරීමෙන් අහගෙන ඉන්න අයටත් යම් කිසි විදියක ගුණයක් යොමුක් දෙනවා. ලියන කෙනත් හරියට කාරණාව වෙච්ච දේ වෙච්ච හැටියට කීමේ පුරුදු කීමට පුරුදු වෙන ගතිය ඒකට කියන්නේ පාපොච්චාරණය කියලා නැත්තම් දේශනා කියන වචනේ ਸਰවඥංශය පාවිච්චි කරන ඒ දේශනා කරේ නැත්තම් ඒකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. කෙරුවත් සාර්ථක වුණත් ඒක ප්‍රකාශ කරන්න බැරි නම් හරියට නඩුවේ තීන්දුව වගේ. නැත්තම් ගාණක් හදලා අන්තිමට යටින් ඉරි දෙක ගහන දැන් මේක උත්තරේ කියලා ආන්නේ දේ උනේ නැත්තම් ලකුණු කැපෙනවා. ඒ නිසා අපි මේ බැනුම් අහා කුටි කකා හරි මේක සුද්ධ කරගන්න අපි මේ වගේ ධර්ම සාකච්ඡා කරන්නේ නැත්නම් කමඨාන් සුද්ධ කිරීම කරන්නේ ඒකෙදී බයලජ්‍ය තියාන කරන්න බෑ. ඒකෙදී මේ පුද්ගලිකයි රහසිගතයි නෑ. විචිදී විචටිය තියෙන එක අපි අනුමත කරමු. ස්තුති කරමු. අපි යනවා ඊගා ප්‍රශ්නයට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්න තුන පොදු කරුණු සම්බන්ධයි. සිල් සමාදන් වීම වරහන් ඇතුලේ විශේෂයෙන් උසස් ශීලයක් රැකීමට බලාපොරොත්තු වන්නා. විසින් දිනපතාම කළ යුතුද එසේ නැතහොත් සිල්පද කැඩීමක් වුවහොත් පමණක් නැවත සමාදන් වීම ප්‍රමාණවත් වේද? ඔව් සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා. සිල්පද තියෙනවා ලෝකේ හැමදාම තිබිලා තියෙනවා. නමුත් ඒක අපි හාමුදුරුවෝ පන්සලේ කිව්වට උසාවියෙන් තීන්දුවක් දුන්නට පොලිසියෙන් කිව්වට සිල්පද රකින්න එක නෙවෙයි. තමා විහිං ඉල්ලගෙන ශිල්පද රැකීමට වගේ තියෙන සංස්කෘතිය කියන්නේ. ඒක තමයි මහත්ම ගතිය කියන්නේ. නිසා සමාදාය සික්කති සික්ඛාපදේසු. ඊට පස්සේ එකක් තියෙනවා සමාදම් නොවි ශිල්පද රකින්න පුළුවන්. ගේම කියන්න ඕනේ මම සතුන් මරන්නේ හොරකම් කරන්නේ නමුත් බලාගෙන ඉන්නව නෑ. සමාදම් වෙන්න නැතුව කරන්න පුළුවන් කියලා. අර සමාදම් වීමෙන් සමාජයට මේක බෙදී යෑමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආචාර ධර්මයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සදාචාරයක් බවට පත් වෙනවා. ඉතින් සරුවචනන්සේ දෙකම කරනවා. ඒ පුද්ගලයාත් හික්මවන අතර යා සමාදන් වීමේ වාක්‍ය කීමෙන් අහල බහල ඉන්නාට සිල් ගන්නවා කියලා වැඩක් පුරුදු වෙලා කියනවා. ඉතින් ඒක නිතරම කරන්න ඕනද නැද්ද කියන එක ඒක Tamange තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ ලෝකේ තියෙන සැකේනේ. මුළු ලෝකෙම දුවන්නේ සැකේ. අපි කොච්චර බත් කෑවත් ඔය ආහාර ශක්තිය වැය වෙන්නේ වැඩට නෙවෙයි. සැකේ තමයි පිච්චෙන්නේ. ඉතින් ඒ සැකේ දුරු කරන්න පුළුවන් සීලෙට. ඒක නිසා කියනවා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට ගැස්සෙන ගතිය එනවා නම් මේක සමථයේද විපස්සනාද කියලා තේරෙන්නේ නැත්නම් ඉස්සරහට යනවා පස්සට යනවා කියලා තේරෙන්නේ නැත්නම් සැකේනවා නම් පරියංකේ ඉස්ලාම ඉඳගන්න පරියංකේදී ත්‍රිවිධරත්නය සමාව අරගෙන සීලය ආවර්ජනය කරන්න කියනවා. මම දැන් සීලෙක ඉන්නේ මම මේ ලාභ සත්කාරයකට කරන දෙයක් නෙවෙයි. මම සතුන් මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කී ඒක කෙරුවට සමාදම් වීමෙන් හිත අලුත් වීමක් වෙනවා. ඉතින් ඒක ඒ කෙනාගේ ඒ ඒ කෙනාගේ මට්ටම් අනුව තමයි සිද්ධ වෙන්නේ. අපි ඔය මේ පුංචි කාලේ අපිට ඔය සාමාන්‍ය විද්‍යා පොත් ටික ලිව්වේ අපේ EW අධිකාරම් මහත්තයා. ඉතින් මේ මහත්තයා කියන මං සීල් සමාදන් වෙන්නේ නැහැ. මොකද මං කඩන්නේ නැහැ. මම පුළුවන් තරම් සීලය ආරක්ෂා කරනවා කියලා. නමුත් එතකොට වෙන්නේ අර ඒක පුරුදු වෙන ආධුනික ආධුනිකයන්ට ආදර්ශයක් හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා සිල් සමාදන් වීමක් කරනවා. ඒක දෙපැත්තක් තියෙනවා අර ආචාර ධර්ම පැත්ත. එහෙම නැත්නම් සමාජ ධර්මයේ අන්තික තමන්ගේ හිතේ විශ්වාසය. ඉතින් ඒ නිසා ඒකෙදී මේ වගේ පොදු පිළිසකට අහවල් දෙයක් කරන්න කියලා කියන්න බෑ. තමන්ගේ විශ්වාසය තමයි තමන්ට තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ශික්ෂා පටන් අරගන්න සීල සමාධි ප්‍රඥා වලින් සීලයේ දිගේ යනවා නමුත් ඒක තමන් කරන්න ඕනද නැද්ද කියන එක විශ්වාසය මත තමයි තමන්ට විශ්වාස නම් මේ කිල්පත කැඩෙන්නේ නැහැ කියලා නැවත නැවත සමාදන්ියක් අවශ්‍ය කරන්නේ ශීල සමාධි ප්‍රඥා යන තුන මත පදනම් වූ මෙම ධර්මය සතිමත් වරහන් ඇතුළේ මයින්ඩ්ෆුල් බීමෙන් පමණක් වරහන් ඇතුළේ ධර්මය නොදැන සෝවාන් ඵලය ළඟා කරගත හැකි වේද සෝවාන් ඵලය ලබා ගැනීමට අත්‍යවශ්‍ය කරුණු හතරක් ගැන දන්නා නමුත් අදාසන්නට ලැබෙන විවිධ උපදෙස් නිසා ඇති වූ ව්‍යාකූල භාවය නිර්වෝල් කර ගැනීමට ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්නය අසන්නට සිටුවෙමි. ඒක ඇත්තට මේක ඉතින් විවෘතව තියෙන ඕන කෙනෙකුට මේ සීල සමාධි ප්‍රඥා පිළිවෙල මාත්‍රිවිද අපේ පිටක තුන සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ දැන ගැනීම ඒ ඔක්කොම කතා වැරදි නෑ බොරු නෑ. නමුත් අඟුලිමාලට සිල් සමාදන් කරලාද අඟුලිමාල නිවන් දැකේ. අර කඩුව පිටිපස්සෙන් එළියට එනකොට එළවගෙන එනකොට බුවාගේ මට පොඩ්ඩක් වාඩිලා নমස්කාරය කියන්නේ මං සිල් දෙන්නම් කිව්වනම් එහෙම මොකද වෙන්නේ? පටාචාරාව මේ වගේ තැනකට හෙළුවෙන් අරගෙන එනකොට මේ නංගි ගිහිල් වල සුදුරි තියන්න කරන අටසිල් සමාදන් වෙලා වරෙන් කියලා වෙන වෙන බුදුහාම කිව්වේ නංගි සතිය පිහිටවන්නේ යෝ පිහිටියා. ඉතින් ඊයත් ගිය ආත්මවල සිල් සමාදන් වෙලා ඇති. එහෙම වෙලා ඇති. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ. ඔක්කොම සීල සමාධි ප්‍රඥා පුරවගෙන යන්න ඕන කියන එක ලංකාවේ කරපු සමීක්ෂණයක් තියෙනවා මට ඕතගෙනව මතක නැහැ. අවුරුදු 1956 ට ඉස්සෙල්ලා ලංකාවේ තිබිලා තියෙනවා බුද්ධ ධර්මයේ ලකුණු පහක්. ඒ පහදිගේ මෙයා බුද්ධ ජයන්ති අවුරුදු 50ක් යනකම් සමීක්ෂණ කළා කියනවා බුද්ධ ජයන්තිට ඉස්සරලා ලංකාවේ බුද්ධ ආගමේ තේරවාදේ තිබිලා තියෙන්නේ නිවන් දකින්නම් ඔක්කොමලා පැවිදි වෙන්න ඕනේ අරණ්‍ය ගත වෙන්න ඕනේ 100ක් සිල් තියෙන්න ඕනේ මේ ශික්ෂාපද ත්‍රිපිටකේ ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ ඒ වුණත් සමතේ විතරයි කරන්න පුළුවන් කියලා. දැන් කියන අවුරුදු 50කට පස්සේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත වෙලා තියෙනවා. භාවනා කරන්න පැවිදි වෙන්න ඕනෙයි නෑයි කියන එකේ කතාවක් නෑ. දැන් මෙතන දුර වැඳගත්ත කී දෙනාද ඉන්නේ සුදු වැඳගත්ත කී දෙනෙක් ඉන්නවද කියන එකෙන් ඒක තේරෙනවානේ. පැවිද්ද සඳහාම නම් නැත්නම් පැවිදෙන්ද සීලය සිවුර ඕනම කියනවනේ ඉතින් සිවුර දාගත්ත ඔක්කොම භාවනා කරන්න එපායි. වෙන්නේ නෑනේ. අන්තික ගිහිල්ලා බලන්න භාවනා මධ්‍යස්ථානයක අද කොච්චරක් ගිහි වෙච්චරට වෙලා ඉන්නවාද කියලා. ඒ විතරක් නෙවෙයි මහත්තයා කියනවා දැන් ගිහියන්න කමටහන් දෙන ගිහි ගුරු රූපව ඇති වෙන තරමට අවුරුදු 50 වෙනසක් ඇති වෙලා තියෙනවා කියන්නේ. දෙක ඒ කමටහන් දෙන හෝ භාවනා කරන ඔක්කොමලා ත්‍රිපිටක ධාරී නැහැ. ඒ සියලු දෙනාම සීලයෙන් අංග සම්පූර්ණත් නැහැ. ඒ සියලු දෙනාමත් මේ සමතය අත්‍යවශ්‍යයි කියලාත් නැහැ. ඉතින් ඒ නිසා මේ අවුරුදු 50 ඇතුළත විපස්සනා ඇති වෙච්ච වෙනස මෙන්න මෙහෙමයි කියලා මේ ලංකාවේ කරපු සමීක්ෂණයක් තියෙනවා. ওই කියන මහත්තයා මට මං හිතන්නේ හම්බුණා නුවරදී ධම්මික හමුදුත් එක්ක ඉඳදී ඇවිල්ලිවලා මටත් හඳුන්ලා දුන්නා මං හිතන්නේ යා වෙන්න ඇති කියලා. අන්න ඒ වගේ ඉතින් අපි ගොඩක් වෙලාවට මේ සීමාකාරී සාධක දාගන්නවා මේ දේ තියෙන්න ඕනේ මෙහෙම කරන්න කියලා. ඉතින් එහෙම කරෙද්දී අපි කරන්නේ වැඩි පස්සට දාන එක තමයි. එහෙම නැතුව තියෙද්දි try කරාට ප්‍රශ්නයක් නැහැ නැති try try. try කළ බලන්න පුළුවන්. ඉතින් මම අවුරුදු 26 ඉඳි පටන් අරගත්තේ විශ්වවිද්‍යාල දෙවෙනි අවුරුද්දේ ඉඳන්දී ඒකට මට හොඳටම ෂුවර් සිල්පද පහම කඩලා තිබ්බා. අන්තික තව තිබුණ දැනගෙන හිටියන සිල්පද තව කඩනවා මම ඒක කරේ මොකද හරි විනෝදාන්තයක් වගේ ඒක නිකන්. මම ධම්මික හඳුනන කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මට නම් ඌව දාන්න දෙන්න එපා. මම සිල් ලකින්න කැමති නැහැ. ජේසුස්කෝ කවුද ඔබට කිව්වේ සිල් රකපන් කියලා? මං කියන්නේ සතිමත් වෙන්නේ. මං කියන්නේ සතිමත් වෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා නැතුව. ඒක තේරෙන්නේ කයිද බං? ඉතින් ඒ සමාජෙත් එක මම අවුරුදු 4ක් 5ක් 6ක් 7ක් 8ක් දඟලනකොට එන්නේ එන්නේ එන්නේ නිකන් මොකද්ද ඒ සිල්පද වලට එන ගතියක් තිබ්බා. මේ ත්‍රිගල ගල පැවිදුණාට පස්සේ සති සම්පජඤ්ඤ සූත්‍රයෙන් ඥානාරාම ස්වාමීන් බණක් කියනවා. සති සම්පජඤ්ඤම් භික්කවේ ආසති සති සම්පජඤ්ඤ විපයුත්තස හිරෝ හතුපනිසං හෝති හිරොත්තප්පං. මානි සති සම්පජඤ්ඤේ නැත්තම් කාර්ය හරි ළඟ සති සම්පජඤ්ඤයෙන් වෙනස් වෙන් වෙලා නම් එයා ළඟ බයලජ්‍ය දෙක ඇති වෙන්න හේතු පාදකවත් නැහැ කියලා. හිරොත්තප්පම් බිකවේ ආසති හිරොත්තප්පම් බිකවේ විපයුක්තස හතෝපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ යම් කිසි කෙනෙකුට බයලජ්‍ය පිළිබඳ හැකියාවක් නැත්නම් එයාට ඉන්ද්‍රිය සංවරය පිළිබඳ පාදමවත් නැහැ මුලක්වත් නැහැ කියලා. ඉන්දිය සංගරම්බික්කේ අසති ඉන්දිය සංගර විපයුත් අසහතුපනි සංඝෝති සීලං. ඉන්දිය සංගරේ නැති කෙනෙකුට මහණෙනි ඉන්දිය සංගරයෙන් වෙන් වෙච්ච කෙනෙකුට කවදාක සීලයක් කියා සීල පදනමක්වත් නැහැ කිය. එතකොට පේනවා සති සම්පජඤ්ඤේ ඉඳලා තමයි සීලෙට යන්නේ. අපිට දහම් පාසල උගන්වන්නේ සීලේ ඉඳලා තමයි සති සම්පජඤ්ඤේට යන්නේ. ඉතින් මේ දෙක රෙසිප්‍රොකල් යන්නේ. ඒ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා. ඉතින් මේක අරකට බොරු නැහැ. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විපස්සනාවට නැත්නම් සතියට යනවා කියන එක ප්‍රශ්නකුත් නැහැ. මොකද සතියේ ඉඳලා සීල සමාධි ප්‍රඥාවට යනවා කියන එක ඒකෙම මේ අපි මේ DC කරන්ට් එකයි AC කරන්ට් එකයි වගේ. DC කරන්ට් එක එක පැත්තට යන්නේ. AC කරන්ට් එක රෙසිප්‍රොකල්. ඉතින් බර වැඩවලට යනකොට DC කරන්ට් එකෙන් කරන්න බෑ. AC කරන්ට් වලින් තමයි දුවන්නේ. AC කරන්ට් එක යන තුලා 125000 23000 වෝල්ටේජ් එකට යනවා. DC වල කරන්න බෑ ඒක. අනේ වගේ ඉතින් මේක බලන හැටි ඉතින් මගෙන් යවයි කියලා හරියන්නේ නැහැ. මොකද මං කියන්නේම ඔච්චරම තමයි. මගේ පැත්තේ තියෙනකොට ඉතින් මං එක දවසක් වල ඥානග්‍රෝ එහෙම නැත්තම් මේ ප්‍රයත්නවල ගිහලා බෝධි ඥාන රිට්‍රීට් කරනකොට මං කිව්වා මේ මම හදාගෙන තියෙන සමීකරණයක් බුද්ධ ආගම කියන්නේ භාවනාව භාවනා නැති බුද්ධ ආගම කියලා කියන්නේ හිත සුම් මල කඳක් කියලා. ඊට පස්සේ භාවනාව කියන්නේ විපස්සනාව විපස්සනාව නැති භාවනාව කියලා කියන්නේ බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සල දුන්න භාවනාව. විපස්සනාව කියන්නේ සතිය සතිය දන්නේ නැත්නම් කවදාකවත් විපස්සනා නැහැ කියනකොට දෙන්නෙකුට තුන්නෙකුට මල පැන්නා. තද වුණා. එහෙම කොහොමද මුළු බුද්ධ ආගම සත්‍යයට කොටු කරන්නේ? එහෙනම් මොකටද මේ 84000 කර්මස්කන්ධය කියලා? ඉතින් ඇත්තට මේ තද වෙනකොට මට පොඩි ජොලියක් යනවා. කට්ටියට තද වෙනකොට පොඩි ජොලියක් යනවා. ඉතින් ඒක මේ සූත්‍ර පිටකෙම පෙන්වන්න පුළුවන්. උපයපියෝ කරන දසුත්තර සූත්‍රයේ පළවෙනියෙන්ම සාරිපුත්තු සාන්ති අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා. ඇවැත්නි Tamanට වඩාත්ම උදව් උපකාර කරන එකම බහුකාර බහූපකාර ධර්මය මොකද්ද අප්පමාදෝ. අප්පමාදෝ කියලා කියන්නේ සතියයි කියන එක ත්‍රිපිටකේ බොහෝ තැන්වල සමානව තියෙනවා. ඉතින් ඒක නිසා මේක ප්‍රශ්නයක් කරගන්න නෙමෙයි තියෙන්නේ මේක උත්තරයක් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේ සතියෙන් පටන් ගන්න සත සීලයට යනවද සීලෙන් පටන් ගන්න සතියට යනවද කියලා අපිට ගොඩක් වාද කරන්න පුළුවන් එක්ස්පෙරිමන්ට් අරකට යන්න පුළුවන්. ඒ වගේ නරක දේවල් නේ කරගන්න අරින්ද. නමුත් මේ ප්‍රශ්න අහන කිසිම කෙනෙක් ওই ප්‍රශ්න අහන වෙලාවේ සතියෙන් නෙමෙයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒක නම් හොඳටම 100%ක් ෂුවර්. කොයි වෙලාවක හරි සතියෙන් ඉන්නවනම් ප්‍රපංච කරන්න බෑ ප්‍රශ්න අහන්න බෑ. ප්‍රශ්න අහන හැම වෙලාවකම sorry I remember කිව්වට සතියෙන් නෙවෙයි වැඩි යන්නේ. මල පැනලා එතකොට. ඉතින් එහෙනම් මොකටද මේ ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙලවල් අපි සංවිධානය කරන්නේ? මොකද අපිට සමානලාට මූලධර්ම වශයෙන් ප්‍රශ්න විසඳගන්න වෙනවා. හැබැයි ඒත් උත්තර දෙන කෙනාගේ හැටියට තමයි උත්තරේ. ගියෝ හිතනවා හාමුදුරු කිව්වොත් ඔක්කොම ඇත්ත කියලා. ඒ නැත්නම් එකම දෙයයි තියෙන්නේ කියලා. ඕනෙම අදහසක් බුදුරජාණන් වහන්සේ හෙලි කරලා තියෙනවා නම් සූත්‍ර පිටකේ ඒකට විරුද්ධ අදහසක් සූත්‍ර පිටකේම තියෙනවා ඒක සාමාන්‍ය සජීවී ධමක හැටි. ගියෝ බලාපොරොත්තු වෙන විදිහ නැත්නම් රේකී ක්‍රමයට බලාපොරොත්තු වෙන ලීනියර් සිස්ටම් එකට බලාපොරොත්තු වෙන ඒක දිශාවට ගන්න දෙයක් නෙවෙයි ධර්මය කියන්නේ. ඒක සජීවී දෙයක්. මෙතෙන්දි ඔප්පු කරලා පෙන්නනවා මෙතෙන්දි කඩලා පෙන්නනවා. ඒක ambiguity of නෑ. මොකද්ද මේ ධර්මයේ තියෙන ඕනම දෙයක් ඔප්පු කරන්න පුළුවන් ඕන දෙයක් නිෂේධනය කරන්න පුළුවන්. ඒක නිසා සතියෙන් පටන් ගන්න සමාධියට සීලයට ගියා සීලෙන් පටන් ගන්න නැත්නම් සීල සමාධි ප්‍රඥා සතිය ගියත් මොකක් හරි කරන්න අපා ගොඩ ඉඳගෙන දැඟලුවාට පීනන්න ඉගෙන ගන්න බෑ ලොකු සංසි කියන්නේ ඉන්නකොට නැව් පෙරලන්න අමාරුයි ගොඩ ඉඳලා වතුරටවත් බහැපල්ලා එක්ක සීල රැකපල්ලා නැත්නම් සතිය වෙයල්ලා දෙකම නැතුව කොට ඉඳගෙන අමුඩ තද කෙරුවට පීනන්න ඉගෙන ගන්න අමාරු මේ ලියන එක නම් බහැලා දනද කියන්න මම දන්නේ නැහැ බහැලා නම් හොඳයි අවසන් ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ද්වේෂය යටපත් කොට මෛත්‍රිය කිරීමට මෛත්‍රිය කිරීම කල යුතුද මෛත්‍රිය කිරීමට කල යුතු දෙය කුමක්දයි පහදා දෙනමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ත්වන් සත් මේකට මේ හොඳ සූත්‍රයක් බක්වන් ස්වාමීන් මතක් කරලා දුන්නා රිට්‍රීට් එකේදීත් ටොරන්ටෝ වල ශ්‍රී ලංකාවට ආපු වෙලාවෙත් කියලා තියෙනවා මේ මණිබද්දර කියලා යක්ෂයෙක් බුදුරජාණන් සම්බෙන්ද ඇවිල්ලා මම හිතන් සදාතක වර්ගයේ තියෙන්නේ සතිමතෝ සදා බද්දෝ කියලා දේශනා කරන සතිමත් මනුෂයා සදා කාලික සුවේ ඉන්නේ කිසියල්ල ගුණ දෙන දේ ඕනෙම දෙයක් සතිය නැති කරන්න පුළුවන් කියලා මණිබද්ද යක්ෂයා කියනවා. මට ඒ කටපාඩම් වෙලා තිබුණ ගාථාව දැන් මතක නැහැ. ඒක බුදුරජාණන්සේ කියනවා සතියෙන් ඕන දෙයක් කරනවා සුඛ දෙන්න පුළුවන්. නමුත් වෛරය නැති කරන්න නම් සතියෙන් විතරක් බෑ. වෛරය 100ක් නැති කරන්න මෛත්‍රිය අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒකෙදී මේ කතාවේදී බ්‍රහ්මන් සාමුදෝ ස්වාමීන් කිව්වා මේ සතිය ඔක්කොම කරන්න බෑ. මෛත්‍රිය අවශ්‍යයි කියලා කතා කළා. ඉතින් මට ඒක ඇහුවා පර්ත් වලදී. දැන් ඔබ හන්ට මේ සතිය විතරයි කතා කරන්නේ. එතකොට කොහොමද මේ ද්වේෂ ප්‍රශ්නෙට උත්තරේ මම කිව්වා ද්වේෂ ප්‍රශ්නේ 100%ක් නැති කරන්න මෛත්‍රිය ඕනේ නමුත් ද්වේෂය යම් ප්‍රමාණයකට තඩමාරු කරන්න සතියෙන් පුළුවන් ඒක අජිතමානව පුච්චා කියලා ওই තියෙන මේ පාරායන වර්ගය කියලා තියෙනවා සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිං පිටියරේ තෝතානං සංවරං රෝයි කින්නු සෝතා පිටියරේ කියලා ඒ මානවකයා බුදුරජාණන්සෙන් අහනවා සංගමේ සන්ධාරයේ කියන ගඟේ එහාට මෙහාට හරස්තු දිවාල ප්‍රවාහ ගලන දිගටත් ගන්නවා මේක බේරෙන්න බෑ කාටවත් ඒ නිසා මේ හරස් ප්‍රවාහ අකීකර හරස් ප්‍රවාහ මර්ධනය කරන්නේ කොහොමද? වන් නතර කරන්නේ කොහොමද කියන. ඒතර බුදුහන්සේ මේ ගාතාවම කතා කරලා කියනවා සතිතේ සංනිවාරයේ පඤ්ඤායේතේ පිටියරේ කියලා. සතියෙන් මේවා දෙපෙණි දමා ගන්න. ආණ්ඩු මට්ටු කර ගන්නවා. හරියට ඔපරේෂන් කරන්න ලෙඩා සීනති කරනවා වගේ. ඊට පස්සේ වැඩේ සම්පූර්ණයෙන් නැතර කරන්නේ ප්‍රඥාවෙන්. එතකොට තමයිලාට ඒ අනිකුත් උපකරණ අවශ්‍ය වෙනවා. මේ සතියෙන් කරලා දෙන්නේ මේ අදාන්ත වූ කායික මානසික తত্ত্বය යම් ප්‍රමාණයකට සාන්ත දාන්ත කරලා දෙනවා. එතකොට එයාට පේන්න පටන් ගන්නවා මයි ළඟ තියෙන ද්වේෂයේද මයි ළඟ තියෙන තණ්හාවද මාන්නේද කියලා. එතකොට එයාට පුළුවන් ඕන උපකරණයක් අරගෙන ඒක සුවපත් කරන්න. ඒ නිසා සතියෙන් කරන්නේ අර හේම කර ගන්නවා ටිකක්. කීකරු කර ගන්නවා. දැන් සතියෙන් 100ට 100ක් නැති කරන වෙලාව කරන්න බැරි වෙයි. ඒකට ප්‍රඥාව අවශ්‍යයි. මෛත්‍රිය අවශ්‍යයි. නමුත් මේ සතිය කියන්නේම මෛත්‍රියක්. අපි හොඳට පట్టල වාඩි වෙලා සුවසේ වාඩි වෙලා ඉන්න එකේ හිත පවත්වනවා කියන්නේ මට මා මෛත්‍රී කිරීමක් තමයි. ඉතින් හුඟ දෙනෙකුට ඒක බෑ. මොකද මේගොල්ලෝ ශරීරයට ද්වේෂ කරනවා. සුවසේ ඉඳගෙන ඉන්නවත් බෑ. ඉඳගෙන ඉන්න කිසිම ඉරියව්වක සමබර නැහැ. ඉතින් ඒ කෙනෙකුට සතිය පිටන්න සමහරව මෛත්‍රියක් තමයි. ඕලිති ලෝකෙට මෛත්‍රී කරනවා. හැබැයි ගෙදෙට්ට ගෙදෙට්ට මරගාතේ ලෝකෙට පරකාශය. ඉතින් අපිට අර මේ පාලි ගන්නවා අර වීරකොමාත්‍යා. ඉතින් මිත්‍යාන සංස සූත්‍රය අපිට ඉගෙනනවා මම පැවිදිෙන් පොඩ්ඩකට ඉස්සලා ගිහිල්ලා කරලා. ඉතින් මේ මහත්තයා කියනවා එයා මේ වටපොලිය හවුසින් ස්කීම් එකේ ඉන්නේ. ඉතින් අල්ලපු ගෙදර අම්මා හැමදාම මෛත්‍රී භාවනා කරනවා. හයියෙන් කියනවලු. සියලු සත්‍යෝනි දෙක්කෙත්තානි රෝගෙත්තා සෝපත්ත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇරයි. සියලු සත්වෝ නිසෙක්කෙත්තා නිසෝගෙත්තා සෝපත්ත්තා අල්ලපු විතර පරට්ටි අර. හයියෙන් කියනවලු. ඉතින් මහත්තයා කිව්වලු අම්මා ඒක හරිනේ. ඉතින් මහත්යෝක ඉබේම කියනවා ඒවලු වළක්වන්න බෑ කියලා. ලෝකෙටම මෛත්‍රිය තියෙනවා. හැබැයි අල්ලපු ගෙදර පරට්ටිත් එක්ක කිසිම ගන්සලොත් නැහැ. ඉතින් මේ වගේ අපි අපිට වෛර කරගන්න ජීවිතයක් තමයි මේ අපි මේ ශිෂ්ටාචාර වෙලා කරන්නේ. අපි අනුන් සන්තෝෂ කරන්න නටනවා දඟලනවා. පොඩි එකෙක් වගේ අපිට ගිය තැනක සතුටින් ඉන්න බෑ. අහිංසක වෙන්න බෑ. අපිට මේ අමංක වෙන්න බෑ. බිස්නස් කරන හැම කෙනෙක්ම දන්නවා බොරු නොකිය බිස්නස් කරන්න බෑ කියලා. අපි ඉතින් මෛත්‍රීට වැඩි බිස්නස් වලට ආසයි. ඉතින් ඒ නිසා අපි කවදද මේ මේ ලැබිච්ච manussත්වයට ප්‍රතිලාභයට සුවසේ විතික සක්මන් කරන්නේ? සුවසේ ටිකක් වාඩි වෙලා භාවනා කරන්න. නැත්නම් අඩු ගානේ මලක් පහන පූජා කරන වෙලාවේ සතිමත් වෙන්නේ. දානයක් දෙන වෙලාවේ සතිමත් වෙන්නේ. ඒ තරම්ම ද්වේෂ කරනවා. අද අද මානවයා මේ මන නවීන මානවයා විතර Tamanට ද්වේෂ කරන මොකෙක්වත්ම නැහැ ලෝකේ. අපි මේ හැම වැඩකදීම අපි ස්වභාවයෙන් ඈතට ගිහිල්ලා මේ ලෝකය රවට්ටන්න නටන නැතිල නිසා මෛත්‍රිය නැහැ. ඒක නිසා කියනවා හොඳට පట్టල වාඩි වෙලා අතපය හොදාගෙන සීතලට වාඩි වෙලා මම දැන් සෝසේ වාඩි වෙලා ඉන්නවා කියන එක මෛත්‍රී භාවනාවද සති භාවනාවද කියලා බලුවොත් දෙකම එකයි. ඒ නිසා පුළුවන් තරම් මෛත්‍රී කරන්න. මෛත්‍රී කරන්න තියෙන්නේ be here and now. වර්තමාන මොහොතේ හිතපවත්තන කෙනාගෙන් තොරව කොච්චර જાති කෙරුවක්වත් ඒ මෛත්‍රියෙන් සිද්ධ වෙන්නේ ඒක මනෝ කර්මයක් විතරයි. කායික වශයෙන් තමයි මෛත්‍රිය අත්දක ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා සතිය තුලින් ඒකටත් දොර ඇරෙනවා කියන එක මම මේ කියන්න උත්සාහ කරා. නිසා යම් වෙලාවක කාට හරි කවදා හරි හොඳට සුවසේ පොළවේ ඇවිදින්න පුරුදු වුණා නම් එයාට පෙරේ වෙන ස්වර්ගයක් කොමටද මේට වැඩිය සැපක් කොහෙද ලෝකේ තියෙන්නේ ඒක මොකද්ද හම්බෙලා තියෙන්නේ මේ රූප බලන්නේ නැති නිසා සද්දහන් නැති නිසා ගඳ බලන්නේ නැති නිසා රස බලන්නේ නැති නිසා වෙන පහත හොයන්නේ නැති නිසා කල්පනා නොකරන නිසා. ඒකට බුදුරජාණන්සේ කියනවා විවේකජම් පීති සුඛං. විවේකයෙන් හටගත්ත සුඛය. අපි ඕක තියාගෙන කොච්චර උත්සාහ කරනවද ඇහැට රූප පෙන්නලා ශප හොයන්න. කනට ශබ්ද අස්සලා. නාසයට ගඳ සුවඳ දීලා. දිවට රසමස උළු දීලා. පස්සට එක එක විල්ලුද જાති දීලා. එහෙම නැත්නම් හිතට හිතවිලි දීලා මේවා කරන්නේ ඇත්තටම අපේ මොලේ නෙමෙයි ජාත්‍යන්තර බණටි බිලියන් කම්පැනි වලින් දෙන ලනු මුන්දලාගේ බඩුවිකින් නැති නිසා අපිට ඇඳලා පෙන්නනවා. බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ মালටි බිලියන් කම්පැනි තිබුණා ඒත් ඒ කාලේ මොඩේ හිටිය ඒක ඇත්ත. මොකද අද වෙලා තියෙන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි අපිව රටවන්නේ. අපි කොයි වෙලාවකරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති ඇහ කන දිව නැති අර විවේක තැනකට ගියා නම් ඒක තමයි උපරිම සපත. ඒක අපිට අරහන් වෙලා ඒක අපිට gedara අපේ හැබෑනි වහන අපිට අරහන් වෙලා අපි මේ සපක් අල්ලගෙන අරකට යනකොටත් බය වෙනවා. ඒ නිසා ලොකම මෛත්‍රිය තමයි තමන්ට තමන් මේ මොහොතේ මෛත්‍රී කරන්නේ. ඒක හරිය බහේලවන දෙයක්. මිනිස්සුන්ට නූල් බඳින්න වෙනවා. gedette හිතේ එනකොට. සතිය පිහිටවනකොට මුතුම බයයි. අඩු ගන්න ඇත් දෙක වහගෙන ඉන්න බයයි. අඩු ගන්න කවුරුත් නැත්නම්ක තනියම පහළුවේ භාවනා කරන්න බයයි. ඒක නිසා මෛත්‍රිය සහ සතිය ආරම්භක ශේෂයේදී පුදුමාකාර සමන්තරකමක් තියෙනවා. ඒ සතිය වැඩිම සඳහා මෛත්‍රී මේ මෛත්‍රී වැඩිම සඳහා සතිය වඩන සතිය වැඩි සඳහා මෛත්‍රී වඩන්න. එතකොට තමන්ගේ චරිත ලක්ෂණය හැටියට තමන් විකසිත වීමක් වෙන්න ඉඩ තියෙනවා. තව විනාඩි 10ක් තියෙනවා. ඉතින් කාට හරි වෙන සභාවට මත්පන්ස කරන්න තියෙනවා හෝ එහෙම නැත්නම් කාට හරි අර මම දීපු උත්තර පිළිබඳව මේ විරෝධී ප්‍රකාශ කිරීම මත ප්‍රකාශ කිරීම හෝ සුද්ධ කර ගැනීමක් කරන්න තියෙනවා නම් ඉල්ලා හිටින්නේ කියන මම කර්මාවේ මතක් කරනවා. මයික් එක මයික් එකට කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් සතිය කිව්වහම සම්මා සතියයි මිච්ඡා සතියයි දෙකම එනවනේ. එතකොට මෛත්‍රිය වැඩෙන්නේ සම්මා සතිය තිබුණොත් විතරයිනේ මිච්ඡා සතිය තිබුණොත් වෛරය එන්න පුළුවන් නේද? ඔය ඇත්තටම සතිය කියන එක වර්ණගා ගන්න එකත් ලොකු දෙයක්. අපි ඊයේ හන්දෑවේ 7 6 ඉඳලා 9:00 වෙනකන් සතිපාසලේ පුහුණු කර්මංගේ සැසීමක් තිබා. ඒ රැස්වීම තියලා අපි මේ සතිපාසලෙන් කියන්න හදන්නේ මොන සතියද කියන එක අඩුවානේ සතිපාසලේ පුහුණු කරුවන් සතිපාසලේ අනුග්‍රහකයන් දැනගන්න ඕනනේ. ඒකෙදී අපි එකඟතාවයට ආවා මේ සම්මා සතිය නෙවෙයි අපි උගන්වන්නේ. අපි සතිය උගන්වන්නේ කායගත සතිය. එහෙම නැත්නම් ඊටත් පල්ලෙහා තියෙන සති මාත්‍රාව විතරයි. ඒක තුල සම්මා මිච්ඡා වශයෙන් දෙකම තියෙන ඉඩ තියෙනවා. ඒකේ ලෞකික ලෝක ලෝකෝත්තර දෙකම ඉඩ තියෙන ඉඩ තියෙනවා. ඉතින් ඒකෙන් පටන් ගන්න නැතුව එතනට යන්න බෑ. අපිට මේ උඩාතු අල්ලන්න බෑ. අපි බිම ඉඳලා යන්න. ඒ නිසා අපි beginners mind ආධුනික මනසක් ඇති කරගන්න ඕන. නැත්නම් ආධිකම්මික මනසක් ඇති කරගන්න. ඒකට අපි සත්‍ය කියනකොට අදහස් කරන්නේ කායගත සතිය. කාග්‍යාසි සී කයනෝගේ සීය. ඉතින් කයට හිත ගැනීමම මෛත්‍රියක් නේ. අපි කයට හිත ගන්න නැතුව මොන මෛත්‍රියක්ද Tamanට Taman gedette මරගාදී තියෙන්නේ. ඉතින් ඒක සමහරලාට කයට රාග නිස්සිත මෛත්‍රියක් තියෙන්න පුළුවන්. නැති එකක් වෙන්න පුළුවන්. මේක මේ විදිහට දාන්න පුළුවන්. මෛත්‍රී කියන ධර්මයට වංචනික ධර්මයක් තියෙනවා රාගේ. රාග මුඛේන මෙත්තා වංචේති යුජ්ජති කියලා නිත්‍යප කරන අටුවාවේ සඳහන් කරලා තියෙනවා. රාගයේ මුඛයෙන් මේ මෛත්‍රී මුඛයෙන් රාගේ වැඩ කරන්න පුළුවන්. ඒක නිසා පිරිමි කෙනෙක් කාන්තාවකට මෛත්‍රී කරන්න ලේසි. මොකද රාගය යට තියෙනවනේ. ඒක නිසා කියනවා ආධුනික මෛත්‍රී කරන කෙනා විෂභාගයට මෛත්‍රී කරන්න යන්න එපයි කියලා. නමුත් එහෙම විකෘතියක් සතියේ නැහැ. සතිය කවදාකවත් ඒ විදිහට වංචනික ධර්ම වලට අහු වෙන්නේ නැහැ. කරුණාවේ තියෙන ද්වේෂය එක එක හැම ධර්මතාවයකම විශේෂයෙන් සමතේට ගන්න හැම මාත්‍රකාවක්ම වංචනික ධර්මයේ අර්ථයේදී විස්තර වෙලා තියෙනවා. ඒක ශ්‍රීරුකාණ ස්වාමීන්ගේ පොත තියෙනවා. දැන් ඒක සිංහමයිතර ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. ඉතින් ඔය පද්මසිද්ධ සිල්ල මහත්තයා මෙහිට අද නම් ඇවිල්ලා නැහැ. මේ මහත්තයා කියනවා බටහිර මානසික විද්‍යාව කවදාකවත් මේ පැත්තක්වත් අල්ලලා නැහැ. මේ වංචනික ධර්ම ගැන. ඉතින් ඒගොල්ලෝ හරි කැමති මෛත්‍රියට. මේ මෛත්‍රී කී දවසේ ඉස්කෝලේ මහත්තයෙක් වැඩ කරා. යා මෛත්‍රී භාවනා පුරුදු කරා. කොච්චර දක්ෂ වුණාද කියනවා ඉස්කෝලේ උගන්වන ළමයා ඒ ගෑන් ළමෙක් අසාද බැන්දා. දැන් ඌ මයිටි ළමයි හම්බ වෙලා. දැන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න විදියකුත් නැහැ. මොකද හරි මම මේ ද්වේෂයට කතා කරනව නෙමෙයි මම ළඟ කොහොමද මයිටි ඇත්තෙමත් නැහැ ඒක නිසා ලොකු ආශිකුත් තියෙනවා. ඒ නරකට වෙලා ඉන්න අර කරුණාරත්න කියලා තමයි ඒ දවස්වල නම තිබ්බේ මම. හැබැයි ඒකක් දැන් නැහැ. ඉතින් මම කියනවා මේ මොකක්වත් නැහැ සතිය නම් තියෙනවා. ඉතින් කරගෙන යන වැඩවලට ඕන කෙනෙක් තමයි දීපු දේ. ඉතින් ඒක නිසා ඒ සතිය තියෙනවා මිච්ඡා සති සම්මා සති. මෛත්‍රිය තියෙනවා ද්වේෂ මේ රාගේ වංචා කරනවා. මෛත්‍රී මුකේ. ඉතින් අපි මේ කාටද මෛත්‍රී කරන්න කියනකොට අපි ඒකේ කියලා දුන්නේ නැතුව දුන්නොත් ඒකල ඒ මනුස්සයා වැටුණොත් රාගයට දැන් ඔය බේතක තියෙනනේ කන්ට්‍රා ඩිරෙක්ෂන්ස් කියලා එකක් බෙහෙත ගත්තොත් එන ඊට්‍රොජන් ඉෆෙක්ට් එක හැම බෙහෙත් පැකට් එකම ලියන්න එපායි. ඒක ලියන්නේ පුංචිම අකුරවලින්. ඒක මේ මේ චීන කන්නඩියක් දාලා බැලුවොත් විතරයි පේන්නේ. කරලා බැලුවොත් හැම බේතක්ම විසක්. හැම විසක්ම බේතක්. මාත්‍රාව තමයි ප්‍රශ්නේ. ජීවකතුමා කියනවා ලෝකේ තියෙන හැම විසක්ම බේතක්. හැම බෙහෙතක්ම විසක්. මාත්‍රාව බැන්නොත් අද තියෙන මේ සියලු ජනතාව ලෙඩ වෙලා තියෙන බේතෙන්නේ. ලෙඩෙන් නෙවෙයි. බේසජ්‍ය සමුට්ඨිත රෝගය කියලා මේවට කියන්නේ. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට්. ඒ වගේ භාවනා කරන්න ගිහිල්ලා ඒ වගේ අතුරු බල එනවා. ඒක දැනගෙන පාවිච්චි කරනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. දැනගන්න ඕනේ සතරෝතෝ බද්දයි කියලා පාවිච්චි කරන්න ගත්තොත් ඉතින් ඒක ධර්මයේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා සතියේ තියෙනවා මිච්ඡා සති සම්මා සති. මෛත්‍රියේ තියෙනවා වංචනික වශයෙන් එන එක සහ නැති එක. ඉතින් අපි මේකේ සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කළා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. මම දන්නේ නැහැ උත්තරේ හම්බුණාද කියලා. ඒක තේරුණා ස්වාමීන් වහන්සේ කියන එක. ඇහෙන්නේ තට්ටු කළ බලන්න මයික් එක. හරි. තේරුණා ස්වාමීන් වහන්සේ මට ගක් කාලාවට වෙනවා දැන් සමාවෙන්න මෙහෙම කිව්වට ඔෆිස් එකේ එහෙම සමහර වෙලාවට දැන් මේ මේ මොනවා හරි දැන් රිට්‍රීට් එකේ එහෙම වැඩ කටයුතු කරනකොට අර මොනවා හරි print කරන්න ඕනහම මම ඔෆිස් එකේකින් සමහරවිට print කරනවා. ඒ print කරන හැම වෙලාවෙම මට හිතෙනවා මං වැරද්දක් කරන්න කියලා. ඒක සතියෙන් කරන්නේ. හැබැයි වැරද්දක්. ඉතින් මම ඒකට උත්තර බඳිනවා මම ටිකක් වැඩිපුර වෙලා වැඩ කරලා ඒක කවර් කරනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒ වුණාට හිත දන්නා වැරදි වැඩක් කරන්නේ. අර ඒ වගේ වෙලාවට හිතනවා මේක සම්මා සතියක් නෙමෙයි ඒකට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් සමහර කෙනෙක් ඇති මේ ස්වභාවයම ඒක වැරද්ද බව දන්නේ නැතුව කරනවා. දැන් සතියෙන් ඉන්න සංවේදී කෙනා වැරද්ද බව දැනගෙන කරනවා. මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ, වඩා ශිෂ්ට සම්පන්න, වඩා කුසලතාවයේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන කරන එකද වැරද්ද වැරද්ද වශයෙන් නොදැන කරන එකද? දැනගෙන කරන එක හොඳයි කියලා දන්නවා. ඒක මිනිස්සෙක් මේ හයි ස්පීඩ් කීල් අල්ලලා පොලිස් කාර්යය කතා කරලා කිව්වලු තමුසේ පැයට හැම 60ක වේගෙන් ගිහිල්ලා තියෙනවා කිය. ඒක තමුසේට පිස්සු දුවේ ගෙදරින් පිටත් දාලා තාම විනාඩි 30ක්වත් ගියේ නැහැ කිව්වලු. පැයකට 60ක් යන්නේ කොහොමද? ඒව කිව්වට හරියන්නේ නැහැ නීතියට අහු වෙනවනේ. ඒ වගේ නීතිය නොදැන හිටියයි කියලා කිසිම ලාභයක් නැහැ. ඒ නිසා සත්‍යයට යන කෙනා කරන වැරදි ප්‍රමාණය දැනගන්න. මේ දැන ගැනීම වැරද්ද අඩු කිරීමට හේතු වෙනවා කියනකොට බුදුහාමුදුරෝ සාක්ෂි. හැබැයි එතකොට බඩ දනවා යාවි. නොදැන කරනකොට බඩ දන්නේ නැහැ. හැබැයි තොංගනම් පරිදි වෙනවා. බුක් කීපින් නැහැ. ඉතින් ওই සදාචාරවාදී අර තියෙන ප්‍රශ්නේ තමයි අර දැන දැන වැරදි කරනවට වැඩිය හිතන වැරදි නොදැන ඉන්න කොහොඳයි කියලා. ඊට අපි සතියේ කරන්නේ තුවාලට බේත් දාන්නවා තුවාලේ. මනමුකේ පාදන්නේ බෑ පාදපුවා රිදිනවා. අපි මේ වගේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ බලනවා මේක දැන් ඊට පස්සේ දැන් අපි ආයෙත් එනවා රිට්‍රීට් එකක්. ආයෙ කරන්න ගියාම මේ බඩ දෙවිල්ල තියාගෙන ඔෆිස් එකේ කරන එක හොඳ දෙයක් නැත්නම් ඒ ගානට ගානක් දීලා. වෙන එකක් කරනවද කියන දෙකම ඔප්ෂන් දෙක තියෙනවනේ දැන් අපිට. ඒකට කවදා හරි අපි ඒ වඩා හොඳ සදාචාර දෙයට යන්න දෙවන්නේකින් සාක්ෂි ගන්න එපා. හැබැයි එතන යන බව මතක තියාගන්න කවදා හරි. වැරද්ද ප්‍රමාණ කරපු ගමන් වැරද්ද හැදෙන්න පටන් ගන්නවා. කියන්නේ ගාන දැක්කනම් ගානේ උත්තරේ ඒකේ තියෙනවා. ඉතින් අපි උගදිනකොට කියන බෙදේ තමයි මේ සත්‍යමත් වෙන්න ගියාම නැත්තම් තමන් ගැන තමන් සැලකිලිමත් වෙන්න ගියාම තමන්ගේ වැරදි පේන එක දෝෂයට ගන්න. වැරදි පේන එක හොඳයි කියලා ගන්න. කමඨාන් සුද්ධ කරන ප්‍රශ්න අද 8ක් කියුවා. 18ක් කියවන්නේ 80ක් කියවන්නේ ඔක්කොගෙම තියෙන්නේ තමන්ගේ වැරදි පේන්න පටන් ගත්තාම ඒක ප්‍රශ්නයක් කරන එක ඇත්තට උත්තරයක් මේ ලැබිලා තියෙන්නේ. ඒක උත්තරයක් භවනා කරපු නිසා ඒගොල්ලෝ කියන බලන්නකෝ මම භාවනා කරන යනකොට හිතවිලි එනවා. භාවනා කරනකොට කොන්දරි දෙනවා. ගෙදර ඉඳදී කයිවාරු කියලා කියලා චුයින් ගම හපහපා ඉන්නකොට මොකක්වත් නැහැ. ඒ දිස්වෙන්නේ ඉන්නේ ඒ සතියෙන් නෙමෙයි ඒකට සුප්‍රබුද්ධයි. ඒක තමයි උඹදනේ බණ කියන්නේ. බුදුරජාණන්තු කියන්නේ ඒකට මූණ දීප මිනිස්සුયો මූණ දුන්නාට පස්සේ ධර්මතාවයක් තියෙනවා. න්‍යාය ධර්මයක් තියෙන ඊට පස්සේ එnde end end end end ඒක සුද්ධ වෙනවා. ඒක අහන දෙයක් නෑ. බුදුජානසේ සඳහන් කරන පහරාද සූත්‍රයේ මෝද මැද කවදාකවත් මලකුණක් තියෙන්නේ ගහලා ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි ඉවුරට ගෙනත් දානවා තල් මහික් මරුවා. ඉතින් අපි දැක්කනම් මගේ හිත මේ චපලයි වංචනිකයි ඡඩයි හැබැයි අනුන්ට අපි කරුණු කියාගෙන හිටියට මේ චපල බව දැක්කනම් එයාට ඊට පස්සේ ඉන්න බෑ. ඒක නෑ අයින් වෙන්නේ එක සැරේ නෙවෙයි එක රැකින් නෙවෙයි ටික ටික ටික ටික ඒකට කියනවා ඕපනයික කියලා ගතියක් ධර්මයේ. එහෙම නැත්නම් සතිය හැමදාම සුමකට යොමු කරන එක. හැබැයි නරකයේ ඉන්න ප්‍රමාණය දැන ගැනීම හරත්මයික් වෙන්නේ. මම මෙච්චර දැන් නරකයි මම මේ තරම් කැතයි. ඒක ඊටදී ගැඹුරින් සඳහන් කරන සර්වචන් වහන්සේ අවිද්‍යාව කියලා කියන්නේ තමන්ගේ වැරදි නොදන්න එක. විද්‍යාව කියලා කියන්නේ තමන්ගේ වැරදි ප්‍රමාණය දන්න එක. එනතු විද්‍යාව කියලා සුපර් මාකට් එකේ ගන්න පැකට් එකක් කොහෙවත් නැහැ. මම මෙච්චර වැරදි කරනවා මම මෙච්චර වැරදි කියලා දැනගෙන කම්පන වෙ ඉන්නකොට බුද්ධ ශාසනය කම්පා වුණොත් බුද්ධ ශාසනයක් නැහැ බුදුහාමුදුර අපිට දීලා තියෙන chance එකක් වැරද්ද දැනගෙන කම්පා වෙන්න බෑ ප්‍රතිකර්ම ක්‍රමයක් තියෙනවා කම්පා වුණොත් ඒක කරන්න බෑ ඒ වැරද්දක් දැනගන්න ශාසනයක් තියෙන බව දැනගෙන ඒක අහන්න කතා කරලා හරිද next step ලක්ෂයක් එකක් ක්‍රම තියෙන එකක් නෙවෙයි ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙන ඊට පස්සේ මේ මනුස්සයාට හරි විනෝදාංශයක් තියෙනවා තමන්ගේ වැරදි ටික මතු කරලා දෙන්න එක. සෙල්ලක් දැකපුවම වැඩකට දැක්කම කියනවා ඔබ වහන්සේට ඒක ගැළපෙන්නේ නැහැ මම ඉන්නේක මම මේ තරම් වැරදි තියෙනවා කියලා වැරදි හෙලි කරනවා. ඒක ඔය බෝධිචර්යාව සූත්‍රයේ බෝධිචර්යාව කියන පොතේ වසුබන්දු පාදියෝ පරිච්ඡේදයක් ලියනවා පාපොච්චාරණය කියලා. මම මේ සංසාරේ කරලා තියෙන වැරදිත් එක්ක බලනකොට මීට පස්සේ ඕනම කෙනෙක් කියලා ගහනවා නම් මගේ මූණට වැටියන් කවුරු හරි අසුචි පහ කරනවා නම් මගේ ඔළුවට වැටෙන්න ඕනේ කවුරු හරි බනිනවා නම් මට එන්න ඕනේ කවුරු හරි කුණු බාල්දියක් විසි කරනවා නම් මගේ ළඟට වෙන්න ඕනේ එහෙම කරලවත් දෙවන්න බැරි තරම් අකුසල් තියෙනවා මයිකංග ඒ නිසා එන තරමක් වැඩි ඉදිරියට එන්න කියලා ඒ ඒ ලියන ලියවන ඒකේ තියෙන සංවේදී භාවය දකින්නට පේනවා ශාසනයක් කොච්චර මිනිස්සු සංවේදී කරනවද කියලා ඒක එක තැනක ලියලා තියෙනවලු ලොකු සංශ කියනවා කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම Taman දන්න තැනකින් පාරක් දන්නේ නැති කෙනෙක් කියලා පාරක් අහන්න මේ පැත්තේ කියලා කියන්න එපා ඇඟිලි පහම දෙක කරලා කියන්නේ කිය. මේ මේ කියනකොට අර මනුස්සයාට විධාන කිරීමක් වෙනවනේ. මෙන්න මේ පැත්තේ. මම බුරුමේ ඉඳදී ධර්ම සාකච්ඡාවක් කරන නෙමෙයි මාස්ටර් ප්ලෑන් එක හදන වෙලාවේදී මේ බුරුමෙන් ආපේ කරන්න මම මෙහෙම කරලා කතා ඒත් හාමුදුර කෙනෙක් වශයෙන් තමයි. මම ළඟ හිටපු විවේකනන්ද හාමුදුර මගේ අත් දෙකම වහලා කිව්වා. ආවුසෝ කතා කරනවා නම් ඇඟිලි දික් කරලා කතා කරන්න එපා. අපි මේ කොමිටි එකනේ වැඩ කරන්නේ. අපි වෙලානේ තමුසේ තමයි මේකට කිව්ව දේ කරන්න නැහැ කියලා කොට අපි කොච්චරක් මාන්නක් අර වෙනවද. ඒ නිසා අපි මේ පිරිස ඔක්කොම දකින්න ඕන කණ්ණාඩියක් විදියට. මේගොල්ලෝ ඉස්සරහ තමයි අපේ වැරදි පේන්නේ. අපි වසංගන්න ගියොත් ෂට වෙනවා, මායාවී වෙනවා. නිසා ඒ නිසන්වනේ තිබුණා පාලි ටෙක්සස් සයිට් එකේ පොත් ෆොටෝ ස්ටැට් කරලා ගහලා. ඉතින් ඔය දැන් ඔය මේ BPS එකේ දැන් ඉන්න ඥානසුවිස හාමුදුරුව පුස්තකාලේ බාරගත්තා. බාරගත්තට පස්සේ බණ්ඩ වෙනවා ඉල්ලීගල්. මේ පොත් කබඩ් එකක් ගහලා. ඊට පස්සේ දැන් පුච්චන්ට ලෑස්ති. ඊට පස්සේ මටත් ඇවිල්ලා කිව්වා ඒකට අපි දෙන්නම හරි ජූනියර්. ඊපස්සේ මං කව මෙහෙමයි පුච්ච වෙනස මට මන්නේ පුච්චවර කමන්නේ මං ඔකඩි කියවන්නේ නැත්නම් මම බලන් සිංහල. ඔයාලට පුළුවන් නම් අපි පාලි ටෙක්ස් සොසයිටියේ ලියුමක් දානවා. මම ලයිබ්‍රරි එක බාරගත්තා. ලයිබ්‍රරි බාර ගන්නට ඉල්ලීගල් ෆොටෝස් සෙට් කරලා තියෙනවා. අපිම පුච්චන්ට යනවා. ඒක ඩිසයිඩඩ්. ඔයගොල්ලෝ මොකද කියන්නේ? අනිමිෂු වහා ප්‍රතික ප්‍රචාර දුන්න ඔබ වහන්සේලා භික්ෂුන් වහන්සේලා පොඩි ටිකක් හැක් කරන අපි සම්පූර්ණ අවසරය දෙනවා පොත් පුච්චන් දෙපා පාවිච්චි කරලා. දැන් මේක ගහලා තියෙන අපේ කබඩ් එකේ අපි වැරදියට අච්චු ගැහුවා පාලි සොසයිටි එක අපිට ඒකට පසු සමාවක් දුන්නා. යෝගී අපි ඕනම කෙනෙකුට ගිහිල්ලා කියන්නේ මම ඔබ තමාට ඔබතුමීට මම බැනලා තියෙනවා මම බැනලා සමා වෙන්න කියලා ඒකට එයා කියනවා අනේ ගණන් ගන්න එපයි කියලා කියනවා. කිව්වේ නැත්නම් අපි පැහැවනවනේ. හෙලි කිරීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. උච්චා පාපොච්චාරණය කියලා කියනවා ආපත්‍ය දේශනා කියලා කියනවා දේශනා කියලා කියනවා. ඉතින් අර පල්ලියේ තියෙන හිලට කට තියලා කතා කරන කතාව දන්නවද ඒක? කන්ෆෙෂන් ඉතින් ඔය නෙවිල් ඇවිල්ලා නැහැ වෙන එනුලුත් එනවා වෙලකට මේ නෙවිල් මට කියනවා ඌ කතෝලික ඉතින් එක දවසක් පල්ලියට කඩ දීලා කොල්ලෙක් කිව්වලු ෆාදර් මම පොතක් හොරගම් කරා ඒක ඉතින් ඊට පස්සේ කළා අයිතිකාරයට දෙන්නේ කියලා ඉතින් ඒ ළමයා කිව්වලු එහෙමනේ පාදර ගන්නේ කියලා. මට එපයි කිව්වා. ඌ අරගෙන ගියාලු මම හොරකම් කළා තියෙන්නේ පාදර්ගේ. ඉතින් පාදර එපයි වුණේ දැන්. ආදර ගන්නේ කිව්වා එපා කිව්වා. ඉතින් දැන් පව් සමා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. අපි වැරද්දක් කරුවට පස්සේ වසංගන්න හැම කෙනාටම කියන්න එපා. හැම කෙනාටම කිව්වොත් ඒක පිස්සු පියාට වෙනවා. හතරමං හන්දිය කියන එක තමයි දන්නවනේ ගුණවතෙක් සිල්ලතෙක් ඉන්නවනම් මං ගරු කරන්නේ ධම්මික හඳුරන්න. මං ඒ දවස්වල කරපු හැම ජඩකමක්ම ඒ කියන්නේ සතිය පිටුවට පස්සේ කරපු හැම කමක්ම මං ගිහලා කියලා තියෙනවා. මාට ඉංග්‍රීසිත් බෑමට. මම දන්න ක්‍රමෙන් කියනවා. ඒ සංස කියනවා මට හටමන දේ නම් තේරෙන්නේ නැහැ. කමක් නැහැ. සතිය වැඩෙනවනම් ඒකට සමාව දීගෙන යන් කියලා. මම තමාට පැය 3-4 ගිහිලා කතා කරනවා. ඒක නිසා අපි අපිටව පාපච්චාරණය කරගමු. අපි අපේ පව් සමා කරගනිමු වැරද්ද කියලා. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ඉස්සරහදී එනවා සංවේදී වෙනකොට පුළුවන් තරම් බලන්න එක සැරේ හැදෙන්න යන්න එපා. ටික ටික ටික ටික ටික සුද්ධ වෙන්න පටන් අර ගන්න රැළ වේගය මලකුණ වෙරළට ගන්න. එක සැරේ නෙමෙයි ගහන්නේ රැළක එහෙම තල්ලු කරන ශක්තියක් පේන්නේත් නැහැ. ඒක ගහන එක පුදුජාන සබිත සහතික කරලා දෙනවා. ඒනට නම සීලා. ඒක තමයි ස්වාමීන් නම වෙනස් කරන්න. ඔව් ඒක තමයි මොකක් හරි. නෑ ස්වාමීන් වහන්සේ ඉස්සර ෆිට් ට්‍රීට් වලට එනකොට මෙඩිකල් සික් ලීව් දාලා ඉන්නේ. දැන් ඒක කරන්න බෑ හිත විරුද්ධයි. දැන් එක හඳ ඇනුවල් ලීව් දාලා ඉන්නේ. ඉස්සරට වඩා හොඳයි. නෑ කොහොමඩක්වත් දැන් 50 50 55 පැන්නට පස්සේ වැරද්ද දෙකම කරන්න වෙන්නේ නෑ. අස් වෙනවනේ. තව ටික කාලයයි. ඈ මොනවා දැම්මත් ඉතින් සීලම සීලම තමයි. හොඳයි දැන් අපි වෙලාව හරි අපි දැන් යනවා අපේ ඊගා වංකේට අපිට තියෙන්නේ 3 සිට 3:45 දක්වා සක්මන් භාවනාවක් 3:45ට අපි නැවත මෙතන රැස් වෙනවා 4:30 දක්වා කරන පරියංක භාවනාවකට ඊට පස්සේ රැය 8යි කාලෙට තියෙනවා ධර්ම දේශනාවක්. ඉතින් කවුරු හරි මාතෘකාවක් යෝජනා කරනවා නම් සංවිධායක මණ්ඩලය හෝ කවුරු හරි මට ඒක උදව්වක් වෙනවා. මොකද්ද හොඳ ධර්ම දේශනාවට හොඳ මාතෘකාව මොකද්ද කියලා.